තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත් මේ සමර්ම ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සතිය අඟහරුවාදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ මේ මාසයේ 28 වෙනිදා අඟහරුවාදා දිනය දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8 පහුවෙලා විනාඩි 8ක් ගත වෙලා ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි පූජ්‍යපාද අලව්වේ අනුමදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරන සිටිනවා. මේ දිනවල දැන් කාලයක් තිස්සේ උන්වහන්සේ අපිට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් පැහැදිලි කර දෙමින් සිටින්නේ. ඉතින් අද දවසේදීත් අපට වාග්ය ලැබෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උන් වහන්සේ අපිට සබ්සත් වටනා සූත්‍රය වටනා සූත්‍රය අපිට දේශනා කරන සිද්ධ මේ දිනවල ඉතින් උන් වහන්සේට මම ඊටම ගෞරවයෙන් සියලු දෙනා වෙනුවෙන් පාද නමද නමස්කාර කර සිටින්න ආරාධනා කර සිටින සාරණවංශ අද දවසේදී අපිට මේ දේශනාවන් පැහැදිලි කර දෙන්න අපි හම්බුනේ කියලා සරණයි. සරවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරයන් වහන්සේ වදාළ ඒ උතුම් සත්‍ය ධර්මය අපේ ජීවිතයට ඉගෙන ගන්න තියෙන කැමැත්ත මුල් කරගෙන තමයි ඔබ සියලු දෙනාම මේ ආකාරයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කවුරුත් දන්නවා මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊටාම් කලාතුරකින්. මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වීමේ කෘත්‍ය වෙන්නේ තමන් අවබෝධ කරගත්ත නිවන් මඟ අන් අයට අවබෝධ කර ගැනීම පිණිස ධර්මයේ දේශනා කිරීමට. එතන බුදුරන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ තුලින් අන් අයගේ නිවන් මඟටයි ඒ උපකාරයක් වෙන්නේ. ඒ නිවන් මඟ අනුගමනය කරන්නට යොමු වෙච්ච නැත්නම් ඒ නිවන් මඟ තමා තුළ උපද්දවා ගත්ත ඒ සියලු දෙනා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙනම් අපි සියලු දෙනාම ශ්‍රාවකත්වය තුල යොමු වෙච්ච පිරිසක් වෙන්නට ඕනේ. ඒ ශ්‍රාවකත්වයට යොමු වීම තමයි මේ ධර්මයේ මූලිකම අදිතාලම වෙන්නේ. ශ්‍රාවකත්වයට යොමු වෙනවා කියලා කියන්නේ කොහොමද කියන කාරණා අපි ටිකක් තේරුම් ගන්න වෙනවා. අපිට දන්නවා බුදුරණ වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට ඒ බුදුරණ වහන්සේ ගැන පහදින්නට ඕන කියලා. ඒතකොට අපි පහදින ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ ක්‍රමය තමයි බුදුරණවහන්සේගේ ගුණ කල්පනා කරලා බුදුරණවහන්සේගේ ගුණ හිතලා අපි පහදිනවා ඒ ධර්මයේ කරා යොමු වෙනවා. ඒක තමයි මූලිකම තැන. අපි අහලා තියෙනවානේ ශ්‍රද්ධාව අධ්‍යාකාරයි ආමූලිකා සහකාරවතී කියලා. ඒ වගේම ඒ ශ්‍රද්ධාව පිළිබඳ තව විග්‍රහයක් තියෙනවා ශ්‍රද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සග්ගපරායනෝ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. බුදුරණවහන්සේ පෙන්වලා දුන්න ප්‍රතිපදාව කියන එක ඒ කාරණාව පිළිබඳවත් පටන් ගන්න තියෙන ශ්‍රද්ධාවකින්. නිවන් නිවීම සඳහා යොමු වෙන ප්‍රතිපදාව පටන් ගැනීම තියෙන ශ්‍රද්ධාවකින්. ඒ ශ්‍රද්ධාවත් ප්‍රතිපදාවක්. දැන් අපි මානසින් කල්පනා කරලා ගුණ හිතලා ඇති කරගන්නකොට අපි අපේ කල්පනාවකින් අපිට ගොඩනැගෙන දෙයක්. අපි බලන්න ඕනේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව කොහොමද ඇති වෙන්නේ කියලා. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන තමයි ඒ ශ්‍රද්ධාව පාදක කරගෙන නිවන් මඟ හම්බ වෙන්නේ. මොකද ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනා අනිවාර්යයෙන්ම නිවන් මඟට යමු වෙනවා. ඒ කියන්නේ කවදාවත් ආපස්සරින්නේ නැහැ. ඒ චක්කු සූත්‍රවල ඔක්ඛන්ති සංයුත්තේම බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ප්‍රතිපදාව හැටියට ශ්‍රද්ධාව පිහිටපු කෙනා. ඒ කියන්නේ ප්‍රතිපදාව කියන්නේ සෝතාපන්න මග, සද්ධානුසාරී. අන්නේ කෙනා අනිවාර්යෙන් මේ ප්‍රතිපදාවේ ගමන් කරනවා. ප්‍රතිපදාවකින් තොරව සංකල්පයකින් පමණක් ශ්‍රද්ධාවට ආව කෙනාට ඒක සබ්බේතේ සග්ගපරායනෝ පමණයි. කියන්නේ සුගතිය යමුින් පිණිස. සුගතිය කොහොමද කියලා විග්‍රහ කළා නැහැ. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ වෙනවා. හැබැයි මනුස්ස ලෝකේ ධර්මය හම්බෙනවද නැද්ද? එහෙම විග්‍රහයක් බුදුරණවහන්සේ පෙන්වන්නේ නැහැ. ස්වර්ගය යනවා, සුගතිය යනවා. හැබැයි මනුස්ස දිව්‍ය ලෝකෙට ගියාම ධර්මය හම්බ වෙන කෙනෙක් ගැන විග්‍රහ කරනවා. සෝතාම් රස සූත්‍රය. ඒකන සද්ධාමත්තම් ප්‍රේමත්තම් විතරකුත් නෙමෙයි. එයාට තියෙනවා ධර්මයේ සුතෙන් අහලා දරාගෙන වචනෙන් ප්‍රගුණ කරලා මනසින් කල්පනා කරලා ධිට්ඨිය වශයෙන් නිරවුල් කරගත්ත කෙනා තමයි සුගතිය ගියහම ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ යාට පරිසරය තුළම විමුක්ති මාර්ගය ඉස්මතු වෙන දෙයක් හම්බ වෙන්නේ. අනික් කෙනා ගැන බුදුරණවහන්සේම කියන්නේ. එhmenan අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ මේ ශ්‍රද්ධාමත්ත ප්‍රේමාත්‍රය කියන අමූලික නැත්නම් අපට බුදුරණවහන්සේගේ බාහිරින් ಗುಣ කල්පනා කිරීම තුළින් අපි හටගත කියන ප්‍රතිපදාවකින් තොරව අපි හටගත ශ්‍රද්ධාව පාදක කරගෙන ඒක බුදුරණවහන්සේ දේශනාවල පෙන්වලා තියෙන උදාය සූත්‍රය එහෙමත්. එතකොට ඒක මුල් කරගෙන අපි කොහොමද ස්වර්ගයේ යන තැනදී එත සුගතියේදී විමුක්ති මාර්ගයේ හම්බ වෙන විදිහට එය හම්බ වෙන්නේ අපට ඒ වගේම වර්තමානයේදීම අපට ප්‍රතිපදාවක් හරියට සද්ධාවට ගන්නෙ කොහොමද කියන එක. මම කීප එක පැහැදිලි වෙන්න ඇති. මුලින්ම බුදුරණවහන්සේ ගුණ කල්පනා කරලා බුදුරණවහන්සේ ගැන හිතලා අපි බුදුරණවහන්සේ ධර්මයේ සක්කාතයි බුදුරණවහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි කියලා අපි අපි කල්පනාවෙන් හට ගන්නවා සිහි කිරීමෙන් හට ගන්නවා ඊළඟට ඒ ඒ කෙනාට ස්වර්ගය යනවා කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. හැබැයි ස්වර්ගය මොකද්ද? ඒ ස්වර්ගයට ගියාම ඒ සුගතියට ගියාම ඒ කෙනාට ධර්මයේ හම්බෙනවද නැද්ද කියන විග්‍රහය පෙන්වන්නේ නැහැ. ඒ කෙනාට ධර්මයේ හම්බෙන විග්‍රහය පෙන්වන්නේ සෝතන සූත්‍රයේදී සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya සුප්පට විද්‍යා දක්වා දිනු වෙච්ච කෙනා සුගතිය ගියාම අන්න ධර්මයේ හම්බෙලා අවබෝධ කරගන්නවා කියලා පැහැදිලි කරනවා. එහෙනම් අපි දැන් ඒ தത്വෙට යා යුතුයි. එක. ඊළඟට අපි අනිත් කාරණාව තමයි මේ ජීවිතේ අපට ඒ தত্ত্বය ඇති කරගෙන ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට පැමිණෙන්නත් ඕනේ. අන්න එහෙමනොත් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ නෙමෙයි මේ ජීවිතේම සෝතාපන්න වෙන්න නැතුව කල්පී කරන්නේ ඇයි බුදුරණවහන්සේ මේ කරුණු ටික විග්‍රහ කරේ? සුතා ඇහුවා. මේක එක දහම් පදයක් ගැන හරි ඇහුවනම් හරි. සුතං අහන්නේ මොකද්ද? සුතය. ඒ සුතය කුමක් විය යුතුද? බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දුන්න දෙයක්. මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වකහාතයි. මොකද අපිට මේ මූලිකව සද්ධා මාත්‍රේ මාත්‍ය තියෙන නිසා අපට මේ තේරුම් ගැනීම සඳහා වෙන විග්‍රහයක් අවශ්‍ය නැහැ. මම පැහැදිලි කරමින් හිටියේ අපට ප්‍රතිපදාවක් හැටියට ශ්‍රද්ධාවට එන හැටිත් ඒ වගේම කොහොමද ප්‍රතිපදාවකින් ශ්‍රද්ධාවට එන්නේ පරලොව ජීවිතේ සුගතියේදී ධර්මය හම්බ වෙන දේ හම්බ වෙන්නේ කොයි විදිහටද කියන එක. එහෙනම් ශ්‍රද්ධාවත් නම් ප්‍රේම මාත්‍ර තිබිච්ච පමණින් ධර්මය හම්බ වෙනවා කියන්නේ හැබැයි සුගතිය යනවා. එහෙනම් ධර්මය අපට හම්බ වෙන්නට අපිට ධර්මයත් එක්ක යම් වැඩ පිළිලා තියෙන්න ඕන. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ස්වාකාත ඒ වගේම ඒක තමයි නිවැරදි. එහෙමනම් අපි නිවැරදි වූ ධර්මයේ පමණක් ඉගෙන ගන්නට වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සුතේ විග්‍රහ කරනකොට සුතා ඇහුවා අහන්නේ කාගේදයක්ද? මූලික බුදුරජාණන් වහන්සේගේ පමණක් වූ අර්ථය. සුතා දතා ධර්මී කරගන්නේ මොකද්ද? ඒකමයි. වෙන දෙයක් නෙමෙයි. තව විග්‍රහ කරන වචසා පරිචිත. ඇයි මෙච්චර විග්‍රහයක් කරන්නේ? ඇහුවා දරහගත්තා වචනෙන් පුරුදු කරනවා. එච්චර තමයි වෙන අලුත් විග්‍රහයකට ගියොත් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න ඒ බුද්ධ වචනේ විතරක්මයි අවශ්‍ය වෙන්නේ. අලුත් දෙයකට ගියොත් අවබෝධ කරගන්න බෑ. ඒකයි මේ ඇහුවා දරාගත්තා වචනෙන් ප්‍රගුණ කරා තව දුරටත් ඒකම තහවුරු කරගන්න. ඒ බුද්ධ වචනේ විතරක්ම තහවුරු කරගන්න. මොකද වෙන කෙනෙකුට මේ සත්‍ය දෙන්න බෑ. වෙන කෙනෙකුට විග්‍රහ කරලා දෙන්න බෑ. වෙන කෙනෙක් දෙවි විග්‍රහ කරලා විෂයක් හැටියට යමක්. ඒ කියන්නේ ඒ කාරණාව අපට නිරවුල් කරලා දෙයි. හැබැයි බුදුරණවහන්සේ දුන්නේ යම් විෂයක් උගන්වන එකක් නෙමෙයි. යම් දෙයක් පැහැදිලි කරලා මේ දරා ගන්න විතරක් දුන්න නෙමෙයි. බුදුරණවහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වන්නේ නිවන් මාර්ගක් ඉස්මතු කරන්න. අපි පටිච්චසමුප්පාද 20ක් ඉගෙන ගත්තා කියලා ඒක නිවන් මාර්ගක් වෙන්නේ නැත්නම් අපට ඒ විශේෂ කිසි අර්ථයක් වෙන්නේ නිවන් මාර්ග හම්බෙන්නේ. දැන් අපි දන්නවා සුනිත් සෝපාව ඊළඟ චූලපන්තක සාන්නාංශේ විශේෂයක් හැටියට ලොකු දෙයක් ඉගෙන ගත්තේ නැහැ. අර අතීතයේ කර කරව චින්තන හැකියාවත් එක්ක බුදුරණවහන්සේ කියපු කාරණාවෙන් නිවන් මාර්ගය ඉපදුනා. චින්තනය වෙනස් අතකට පෙරළුණා. හිතන විදිය වෙනස් වුණා. කල්පනා කරන විදිය වෙනස් වුණා. විශේෂත්වයක් කරා යොමු වුණා. අර අහපු පොන්ච කාරණා. එහෙනම් බුදුරන් වහන්සේ පමණක් පෙන්වන බුදුරන් වහන්සේට විතරක් ආවෙනික ඒ සත්‍ය ධර්මයේ තුලින් අපට වෙනස් චින්තනයකට යන්න වෙනත් විග්‍රහයකට යන්න නැත්නම් වෙන අපේ හිතන රටාව වෙනස් වෙන්න අපි ධර්ම අදහස වෙනස් වීම පිණිස මෙන්න මේ පිරිසිදු දේ විතරක් ඇහෙන්නට ඕනේ අලුතෙන් දෙයක් මේකට එකතු වුණොත් අපට තේරෙන විදිහමක් එකතු වුණොත් අපි එතනින් එහා යම් වැඩපිළිවෙලකට යොමු නොවි අපට ඇහිච්ච තැනදී මේක ගැළපෙනකොට මොකද වෙන්නේ අපිට ඒ ඇහිච්ච දේ තුලින් විශේෂත්වයක් කරා යමු වෙන්නේ අපිට අපේ හිතන ක්‍රම වෙනස් වෙන්නේ නැහැ ප්‍රතිපදාවක් හම්බෙන්නේ නැහැ දැනුමක් හම්බෙයි නමුත් ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ එහෙනම් ඒ වචනේ මහලා දරාගෙන කල්පනා කර වචනයෙන් ප්‍රගුණ කරනවා. සජ්ජායනා කරනවා. ඒකම දරා ගන්න. ඔන්න ඊළඟටයි මනසානුපෙක්කිතා කරන්න යන්නේ. ඊළඟට මනසානුපෙක්කිතාවක් කරන්න තියෙන්නේ. බුද්ධ වචනේ ඇහුවා දරාගත්ත වචනයෙන් ප්‍රගුණ කරා ඒකම. මනසානුපෙක්කිතා මිසක් මේ කාරණාවට තව කෙනෙකුගේ අර්ථයක් දාගන්න එක නෙමෙයි තේරුම් ගන්න. අහපු ධර්මයේ තේරුම් ගැනීම පිණිස එක්ක විද්‍යාව නැත්නම් අතීතයේ ඉඳලා ආව විග්‍රහයක නැත්නම් අපි දරාගෙන හිටපු කාරණාවක දෙයක් නෙමෙයි මේකට දාගන්න කියන්නේ තේරුම් ගන්න. මනසානුපෙක්කිතාවකුයි කරන්න කියන්නේ. මොකද අපි හැමෝම දන්නවා සද්ධර්ම ශ්‍රවණය තුළ ලැබිය යුතු එකම දේ යෝනිසෝ මනසිකාරය බව. ප්‍රතිපදාවක් හම්බෙන්නේ යෝනිසෝ මනසිකාරයත් එක්ක. අන්න මනසානුපෙක්කිතාවට යමු. මනසානුපෙක්කිතාවට යමුනාට පස්සේ මේ බුදුරන් වහන්සේ පෙන්නපු අර්ථයේ යම් විදි කාරණාවක් පිළිබඳව ඒ කියන්නේ ඒක දැක්කේ නෑ ඒක හරියට නිරවුල්ුනේ නෑ. නමුත් ඒ විග්‍රහය මොකද්ද කියන කාරණාව. කොමකටද මේක තියෙන්නේ? කොයි විදිහේ දෙයක්ද කියන කාරණාව එක්ක අහපු දේ එක්ක ද්විතිය සුප්පටි විද්දා. අන්නේ කාරණාව පිළිබඳව ඒ අහපු දේ පිළිබඳව ද්විතිය සුප්පටි විද්දා වුණා. එතකොට එවැනි කෙනා අන්න සියමුණා වෙලා කරුණේ කරොත් සුගතිය ගිහිල්ලා නිවන් මාර්ගයට හම්බ වෙනවා. ඇයි අර නිකන් ශ්‍රද්ධාවත්තම් ප්‍රේමත්තම් විතරක් නෙමෙයි බුද්ධ වචනේ න අහලා ඒක ඔස්සේම මේ කල්පනා කිරීමක් එක්ක යොමු වෙච්ච නිසා සිහි මුලා වෙලා කරුණේ කරොත් සුගතිය ගිහිල්ලා අරක ආවර්ජනයේ ප්‍රතිපදාව හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔන්න ඔය විදිහට ditthya සුප්පඩිය දක්වා දිනු වෙච්ච කෙනෙකුට ඒ ධර්මය අහලා මොකද චක්කුන් අනිච්චන් කියලානේ ශ්‍රද්ධාවෙන් අදහගන්නේ අසානිත්‍යයි. ඇස අනිත්‍යයි කියලා අදහගන්න බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව ඔස්සේ යන්න ඕන. වෙන දෙයකින් ගිහිල්ලා බෑ. බුදුරණවහන්සේ පෙන්වා දුන්න කාරණාව ඔස්සේම ගිහිල්ලා ඇස අනිත්‍ය බව අදහගන්න යමු වෙනකොට එය ප්‍රතිපදාවක් වෙන්න ඕනේ. හරි දැන් මට ඇස අනිත්‍යයි කියලා තේරෙනවා. හරි බුදුරණවහන්සේගේ ධර්මයේ සවකත්තයි කියලා කල්පනාව නෙමෙයි. ප්‍රතිපදාව තුල බලන්නට ඕනේ. ධර්මයේ සවකහත බවද හම්බ වුනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ ගැන පමණක් විතරද ශ්‍රද්ධාව ඇති වුනේ. අපට ඒ කාරණාව ඇස අනිත්‍යයි කියන එක තේරුම් ගන්න වෙන බාහිර විග්‍රහයක් අවශ්‍ය වෙලා නම් අපට බාහිර විග්‍රහයකින් ඇස අනිත්‍යයි කියලා සත්‍ය වශයෙන් හම්බුණා නම් පටිසමුප්පාද සත්‍ය වශයෙන් හම්බුණා නම් ඒ සත්‍ය වශයෙන්ම හම්බෙන සෝතාපන්න කෙනාට මුලින්ම ශ්‍රද්ධාවෙන් බැස ගැනීමක් විතරයි. සත්‍ය වශයෙන් අපිට නාම රූපයෙන් එහාට ගන්නවා කියලා හම්බුණා නම් අපි විශේෂත්වයක් කරා යන්නේ නැතුව ප්‍රතිපදාවකින් දියුණුවක් වෙන්නේ නැතුව. එහෙමනම් අපට ඒ කාරණාව හම්බ වුණේ තව කෙනෙකුගේ අර්ථ විග්‍රහයක් එක්ක. එක විද්‍යාවේ නැත්නම් තව වෙනත් අර්ථ විග්‍රහයක තමයි අපිට මේ අසනාම රූපේ හටගත්ත කියලා හම්බුනේ. මොකද බුදුරණවහන්සේ වෙන්නේ සෝතාපන්නත්වයේදී හම්බෙනවා කියලා. අපට ඊට කලින් හම්බුණා නම් අපට හම්බ වුණේම තව අර්ථ විග්‍රහයක් එක්ක. ඒ අර්ථ විග්‍රහයට අපි ගියේ ඇයි? වචනයෙන් හිතින් අපි කල්පනා කරාට බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්ඛාතයි බුදුරණවහන්සේ අරහන් සම්මා සම්බුද්දයි කියලා ප්‍රායෝගිකව අපි යොමු වෙලා තියෙනවා බුදුරණවහන්සේ කිව්ව ධර්මයේ මදි බුදුරණවහන්සේ කිව්ව දේ තේරෙන්නේ නැහැ බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්ඛාත නැහැ ඒ නිසා අපට තේරුම් ගන්න තව විග්‍රහයකට යා යුතුයි කියලා ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ වචනෙන් හිතුවා කල්පනා කරා ප්‍රතිපදාවෙන් ඇදෙලා නැහැ ඒ නිසා විදියුණුවක් එක්ක තේරුම් ගන්න දේ දියුණුවකින් වැටහෙන දේ නොදියුණු මනසකින් අපට හම්බුණා නම් ඒ හම්බුනේ බුද්ධ වචනේ නෙවෙයි. බුද්ධ වචනේ නම් හම්බ වෙන්නේ එයා දියුණු වෙලා. බුද්ධ වචනයකින් තොරව ඒ බුදුරණවහන්සේගේ ධර්මය නම් අපි විග්‍රහ කරන්නේ තව කොහෙට හරි ලං වෙලා. තව මොකකට හරි අර්ථ විග්‍රහයකට ලං වෙලා. තව කුමන අර්ථ විග්‍රහයකට ලං වෙලා නම් අපි මොකද වෙන්නේ? එතනදී පින්වතුනි අපි ප්‍රත්‍යක්ෂයෙන් පිළි අරගෙන තියෙනවා ප්‍රතිපදාව තුලින් ධර්මයේ ස්වාක්ඛාත නැහැ. බුදුරණවහන්සේ කාරුණික ප්‍රඥාවන්ත නැහැ. බුදුරණවහන්සේට හැකියාවක් නැහැ අපට පුළුවන් විදිහට ධර්මයේ දෙන්න. ඒ නිසා අපට විද්‍යාවේ හරි වෙන විග්‍රහයක් අපට අවශ්‍යයි ඒක තේරුම් ගන්න. බුදුරණවහන්සේට එච්චර හැකියාවක් නැහැ කියන එක ප්‍රතිපදාව තුලින් හම්බ වෙලා. ප්‍රතිපදාව තුලින් ශ්‍රද්ධාව හම්බෙලා නැහැ. ප්‍රතිපදාව තුලින් ශ්‍රද්ධාව හම්බුණා නම් ඒ ශ්‍රද්ධාව තුළදී ශ්‍රද්ධාවක් විතරයි. ඒක වැටහුණා නෙමෙයි, අවබෝධ වුණා නෙමෙයි ශ්‍රද්ධාව. ඇයි ශ්‍රද්ධාවක් හම්බෙන්නේ අනිත් ඔක්කොම වැරදි. අනිත් කිසි දෙයකින් මේකට අර්ථයක් ගන්නෙ නැහැ. අර්ථයක් ගන්න යොමු වෙන්නේ නැහැ. අර සුතා දතාවට සාපරිචිතා වෙච්ච කාරණාව ඔස්සේ කල්පනා කරනකොට ඒ කාරණා මොකද්ද කියලා සිය මාත්‍රයක් හම්බෙනකොට වෙන කිසිම අර්ථ විග්‍රහයකට යන්නේ නැහැ. එයාට ඒක දැක්කේ නැහැ. සද්ධාවෙන් අදාහගත්තා. ඒක මොකද්ද කියලා निराවුල්ව දැකීමක් නැහැ. නිරවුල්ව දැක්කනම් නිරවුල්ව තේරුණා නම් ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැතුව එයාට මූලික ප්‍රතිපදාව වෙන ශ්‍රද්ධාවටවත් එන්න බැරිලා තියෙනවා. එහෙමනම් අපි බලන්නට ඕනේ මේ ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාවට එන්නේ. මොකද අපි අද ශ්‍රද්ධාව පිළිබඳව කතා කරනවා, සෝතාපන්නය පිළිබඳව කතා කරනවා. නමුත් බුදුරණවහන්සේ මේ හිතින් හිතපු මාත්‍රයකට ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහැ. ඒක ආකාරවතී වෙනවා. ඒක වැඩපිළිවෙලක් වෙනවා. ප්‍රායෝගිකව හම්බ වෙන දෙයක් වෙනවා. නිකම්ම දැනුමක් විතරක් නෙමෙයි. මෙන්න මේ විදිහේ ශ්‍රද්ධාවක් ආපු තැනදි තමයි බුදුරයන් වහන්සේ පෙන්නපු නිවන් මඟ හම්බෙන්නේ. අන්න එතනදී එයා එයා පිළිඅරගෙන තියෙනවා. මේ ලෝකෙ කිසි විද්‍යාවකට සම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කතා කරන විද්‍යාඥයා හොයාගත්තදී කලින් බුදුරන් වහන්සේ වූ කියලා. බුදුරන් වහන්සේ විද්‍යාඥයාට කලින් මේ කිව්වා කියන ප්‍රකාශය තුළම තියෙනවා මොකද්ද? ඒ විද්‍යාවයි බුදුදහමයි සමානයි කියලා. එහෙනම් බුදුරන් වහන්සේ හොයාගත්ත දේ විද්‍යාඥය හොයාගෙන. ඇයි මේ විද්‍යාඥය හොයාගත්තේ බුදුරන් වහන්සේගේ ධර්මය අහලා නෙමෙයි? එයාලත් ඒක හොයාගෙන. බුදුරන් වහන්සේත් ඒක හොයාගෙන. එහෙනම් මොකද්ද එතන කියවුනේ? අර බුදුරන් වහන්සේ විද්‍යාඥය සමානයි. කුමන හෝ කරුණකින් මේ විමුක්ති මාර්ගයේදී සමානයි. අපට විද්‍යාවේ යම් අදහසක් අවශ්‍ය නම් මේ තේරුම් ගන්න. අපට තව කෙනෙකුගේ අර්ථ විග්‍රහයක් අවශ්‍ය නම් මේ තේරුම් ගන්න. අපි ප්‍රතිපදාව තුළින් ශ්‍රද්ධාව අපට හම් වෙලා නැහැ. අපි පිළි අරගෙන ඉවරයි ධර්මයේ සුවක්ඛාත නැහැ කියලා. බුදුරණවහන්සේට එච්චර හැකියාවක් නැහැ මේක කියලා දෙන්න අපට තව කෙනෙකුගේ විග්‍රහයක් ඕනේ. දැන් අපි දන්නවා ගැඹුරු ධර්මයේ කියනවා. ගැඹුරු ධර්මයේ කියලා කියන්නේ ඒ ගැඹුරු ධර්මයේ තුල හම්බ වෙන්නේ තව කෙනෙක් ළඟට ගිහිල්ලා මේක විග්‍රහ කරගන්න නෙමෙයි. විග්‍රහ කරගන්න ඕන ගැඹුරු නෑ. තව කෙනෙකුගෙන් හම්බ විය යුත්තේ බුද්ධ වචනේ තුලම ඒ එය තේරුම් ගන්න සඳහා ශ්‍රුතයක් අන්න ඇහෙන්න ඕන සාකච්ඡාවේ. ශ්‍රද්ධාව අපේ ජීවිතයේ ප්‍රතිපදාවක් හැටියට යොමු කරගන්නට අපි එහෙනම් ප්‍රායෝගිකව බලන්නට ඕනේ ධර්මයත් එක්ක කොහොමද ඒක යොමු වෙන්නේ කියලා. එහෙනම් සුත අහපු ධර්මයක ධාරණය කරගෙන වචනින් ප්‍රගුණ කරලා ඒක ඔස්සේම කල්පනා කරමින් අපි ඒකට යොමු වෙන්නට ඕනේ. ගැඹුරු ධර්මයක් හම්බෙන තැනදී ගැඹුරු ධර්මය කියලා කියන්නේ අපට දැන් නොතේරෙන කාරණාව. ඒ තේරුම් ගැනීම පිණිස අපි දන්න කෙනෙකුන් අහගන්නවා කියන්නේ එයාගේ අදහසක් අහගන්න එක නෙමෙයි. ඒ කෙනා තේරුම් ගත්ත විදිහ බුදුරණවහන්සේ පෙන්වලා දුන්න ආකාරයට ඒ දේශනාව විග්‍රහ කරලා පෙන්වන්නට ඕනේ. අපට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් එහෙම ගැඹුරු දහම් කාරණා විස්තර අහනවා ගිහිල්ලා. එතකොට මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. විග්‍රහ කරලා පෙන්නලා පෙන්වන්නේ නැවත නැවත පෙරත්ත කරාම පෙන්ලා ඉවරලා බුදුරණවහන්සේ කිව්ව දේ දරා ගන්න කියනවා. බුදුරණවහන්සේ ගිහිල්ලා අහන්න කියනවා. ඒ විග්‍රහය කිසි විදිහකින් බුදුරණවහන්සේ පෙන්නපු නැති එකක් නෙමෙයි. පෙන්නපු දෙයමයි අපි හිතන කෝණේ වෙනස් නිසා අපි යන ඒ බුදුරණවහන්සේ පෙන්නපු අනිත් විග්‍රහය තේරුම් ගන්න යමු වෙනවා. එහෙමනම් අපිට තව කෙනෙකුගේ උපකාරය අවශ්‍ය වෙන්නේ අපට නොපෙනෙච්ච බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය ධර්මය අපට ඉදිරියට තේරුම් ගැනීම සඳහා යොමු කරගන්න මිසක් තව කෙනෙකුගෙන් තමන්ගේ මතයක් කින් ධර්මයේ විග්‍රහ කරලා පෙන්වන එක නෙමෙයි. එහෙමනම් අපි ඒ කාරණාව පාදක කරගෙන තමයි මේ බුද්ධ වචනය මේ ධර්මයට යොමු වෙච්ච ධර්මයේ හොයන ධර්මයටම කැමති ඔබ සවන් සිසිලස සම්බන්ධ වෙන ඔබ සියලු දෙනායක මේ මූලික බුද්ධ වචනේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණේ අපි කතා කරමින් ඉන්න මේ 10 වෙනි සූත්‍රයෙන් සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය කියනකොට අපි හැමෝම දන්නවා අපට හැමෝම තේරෙන දෙයක් තමයි ප්‍රතිපදාවක් කියලා. එහෙනම් අදුම තරමේ පටිච්ච සමුප්පාදය කියන එකයි ප්‍රතිපදාවක් කියලා අපට දැන් හිතෙනව අඩුයිනේ. එහෙනම් අදුම සතිපට්ඨාන කියන්නේ ප්‍රතිපදාවක්. අන්න ඒ ප්‍රතිපදාවත් අපි බලන්නට ඕන අපේ ජීවිතයත් එක්ක. පටිසමුපාද කියන්නේ ප්‍රතිපදාවකට හම්බෙන එකක්. නමුත් සතිපට්ඨාන කියන්නේ අපට මේ මේ සාමාන්‍යයෙන් මනසටම ගිහිලා දෙන එක ප්‍රතිපදාවක් කියලා. එහෙනම් එයත් අපි බලමු ප්‍රතිපදාව නිවන් මාර්ගත් එක්ක අපට හම්බ වෙන්නේ කොහොමද කියලා. අපි ඒ සඳහා මම හිතන්නේ දේශනා පහක් ඔස්සේ අපි කරුණු ගොඩාක් කතා කරා. අද තියෙන්නේ බොජ්ජංග පබ්බය දැන් මේකෙදී අපි ගොඩාක් කලින් පැහැදිලි කරා මේ අනුපස්සනාව හතරක් හැටියට නැත්නම් කායනුපස්සනා, ඉදරනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට අනුපස්සනා හතරකින් මේක විග්‍රහ කරලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක අනුපස්සනාව ඒ විදිහට හම්බෙන්නට ඕනේ. ඒතර වේදනානුපස්සනා වේදනාවත් චිත්තානුපස්සනාවේ සරාගසිතත් නැත්නම් ධම්මානුපස්සනාවේ ස්කන්ධවලදී වේදනාවක් කියන කරුණෝ ඒක තුන් විදිහක්. අපිට එකක් හැටියට වේදනාව හම්බ වෙනවා අනුපස්සන තුනක්. අනුපස්සන තුනක් හැටියට හම්බෙන්න ඕනේ. බෞද්ධංග කතා කරනකොට නම් ඒක සම්පූර්ණයෙන් කතා කරන්න තියෙන්නේ ඉහළටම යමු වීමත් එක්ක මොකද බොජ්ජංග හම්බෙන්නේ අනික කිසි කෙනෙකුට භාවනාවෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව විග්‍රහ කරන්නේ බොජ්ජංග භාවිතේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සග්ග පරණාමයෙන් වශයෙන් විවේක නිරෝධයේ විරාගය ඇසුරු කරමින් තමයි ඒ බොජ්ජංගේ හති සම්බොජ්ජංගේ භාවිතාව වෙන්නේ. එතකොට එයා නිවන කරා යොමු වෙනවා. ආනාපාන සූත්‍ර ධම්මානුපස්සන අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා විග්‍රහ කරන තැනම පැහැදිලි වෙනවා. අනිත්‍ය වශයෙන් දකිමින් වඩන තැනදී එතන අවබෝධයේ පිණිසයි සිහිය යොමුලා තියෙන්නේ. මොකද අනිත්‍යානුපස්සී එහෙනම් සිහිය අවබෝධයේ පිණිස ධම්මවිචය අවබෝධයේ පිණිස. එතකොට අනිත්‍ය කියන්නේ සත්‍යය. අන්න එහෙනම් එතන ධම්මානුපස්සනාවේ පැහැදිලිම විග්‍රහ වෙනවා. එතන බොජ්ජංග භාවිතයක් එක්ක ඉතින් එහාට යන වැඩ පිළිලක් පෙන්වන්නේ. මොකද අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිච්චසග්ගානුපස්සී කියනකොටම බෝධාය සංවත්තටි සතිය ධම්මවිචේ විරිය පීතිපස සමාධි උපේක්ඛා වඩන ක්‍රමයක්. කායනුපස්සනා ඇදලා වැඩන ක්‍රමයක් පහදලි කරනවා. මේක බොජ්ජංග වටහා ගන්න, බොජ්ජංග තේරුම් ගන්න, තේරුම් අරගෙන ඉදිරියට යන ප්‍රතිපදාවක්. එහෙනම් මෙන්න මේක ප්‍රතිපදාවක් හැටියට ප්‍රායෝගිකව අපට හම්බ වෙන විග්‍රහයක් තමයි බොජ්ජංග අනුපස්සනාව. බොජ්ජංග අනුපස්සනාව කියන්නේ කායනුපස්සනාව වගේ මිත්‍යා අනුපස්සනාව. දැන් අපි හුස්ම ගන්න ඔස්සේ ප්‍රකට කරන් යනවා වගේ බොජ්ජංග කියන කාරණාව ප්‍රකට කරගෙන තේරුම් ගන්න යන වැඩපිළිවෙල. ඊළඟට වේදනාව ප්‍රකට කරගෙන යනවා වගේ බොජ්ජංග ප්‍රකට කරන වැඩපිළිවෙල. නීවරණ ප්‍රකට කරගත්තා වගේ බොජ්ජංග ධර්මයන් හැටියට අරගෙන යන වැඩ පිළිවෙලා. ඒ කියන්නේ බොජ්ජංග කියන්නේ ධර්මය. බොජ්ජංග ඇති වෙන්නේ අනිච්චානුපස්සී විහෙරති වෙනකොට. නැත්තම් මේ සත්‍ය දකින කොටයි බොජ්ජංග ඇති වෙන්නේ. ධම්මවිචය ඇති වෙන්නේ සත්‍ය දකින කොටයි. අන්න එතනදී හටගන්න බොජ්ජංගීය ධර්මයන් බවට පත් කරගෙන එහි හට ගැනීමක් හොයන වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන බොජ්ජංගානුපස්සනාවෙන් පැහැදිලි කරන්න යන්නේ. එතකොට සති සම්බුද්ධංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් සතිය බෝධියංගේ භාවිතා වෙනවා. ධම්මෝචේ බෝධියංගේ භාවිතා වෙනවා. අන්න ප්‍රායෝගිකව සම්පූර්ණ නිවීම කරාම යමු වෙනවා. එහෙනම් මේ බොජ්ජංග භාවිතා කරන තැන අපට හොඳටම පැහැදිලි වෙනවා බොජ්ජංග කියන කාරණාව හිතෙන් හුදු සංකල්පයකින් අපට බොජ්ජංගයක් අල්ලගන්න බෑ. බොජ්ජංගය කියන එක බෝධි අංගයක් බවට පත් වෙන්නට ඕනේ. පුණජපරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්‍යසු බොජ්ජංගයේසු මහණෙනි කොහොමද මම නැවත වතාවක් කියනවා නැවත අනුපස්සනාවක් කොහොමද මේ බොජ්ජංගයන් එක බොජ්ජංගයන් එක බොජ්ජංගයන් කෙරෙහි ධර්මයන්ගේ ධර්මයන් අනුව දක්මේ වාසය කරන්නේ එතකොට එතනත් බොජ්ජංගය බොජ්ජංග විග්‍රහය කරනකොට නම් බෙදලා බැලීමක් කතා කරන දෙයක්ම නෑ. මොකද එයා යොමු වෙලා තියෙන්නේම සත්‍ය දකින වැඩපිළිවෙලකට. ඒක බෙදන්න බෑ. ඒක විග්‍රහ කරන්න බෑ. දැන් අපට කය නම් බෙදලා කොටස් කරලා බැලිය හැකි. හිත නම් බෙදලා කොටස් කරලා බැලිය හැකි. නමුත් මේ මාර්ග අංගය කියන කාරණා පහුරක්. මේක බෙදලා කොටස් කරලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අනුවම අනුවම හොයන වැඩපිළිවෙලක් එකයි හම්බෙන්නේ. මේ බොද්ධංග අනුපස්සනාව කියනකොට එහෙම නැතුව බොජ්ජංගය කියන්නේ මොකද්ද? ආ ඒක ඊළඟට මේ නැති වෙන්නේ කොහොමද? එහෙම දෙයක් හොයන්න බෑ බොජ්ජංගය කියනකොට. මොකද බොජ්ජංගය කියන්නේ මොන වුණත් ඒ කියන්නේ එක. අනිත්‍යම ලෝකයේ පැත්තෙන් තියෙන්නේ. දැන් අපි දන්නවා මේ ලෝකේ විග්‍රහ කරනකොට ලෝකයේ තියෙනවා පුණ්‍ය සංස්කාර, අපුණ්‍ය සංස්කාර. එතකොට මේ දෙපැත්තක් තියෙනවා. නමුත් මේ ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාවේ ලෝකේ යමක් එක්ක බෙදන්න බෑ. අනිත් මොනදී බෙදුවත් මේ ධම්මානුපස්සනයි බොජ්ජංග විග්‍රහය කෙනෙකුට පුතඥ මට්ටමින් තේරුම් ගන්න බැරි දෙයක් නිසාමයි ඒකේ අලුතෙන් බෙදලා බැලීමක් කතා කරන්න බෑ ඒ විග්‍රහය අනුපස්සනාවක්මයි අපි හොඳට කල්පනා කරන්නට වෙනවා මේ බුද්ධං ගැන තේරුම් ගන්න යන තැනදීම මේ ධර්මය කියන කාරණාව පහුරක් කියන එක. ඒක හොඳට මේ කරුණෙන් තේරුම් ගන්න පුළුවන්. බුද්ධංගය කියන එක භාවිතා කරන්න තියෙනවා. හැබැයි ඒකත් පහුරක්. දැන් අපි අහලා තියෙනවා ආසිසෝම සූත්‍ර දේශනා කිහිපයකම අහලා තියෙනවා මාර්ගය කියන්නේ පහුරක්. පහුර කියන්නේ ඊතර වීම පිණිස පමණයි. එතකොට අපි යමෙක් ගඟින් ගඟකින් එහා පැත්තට යනකොට පහුරක් හදා ගන්නකොට කෙහෙල් කොට දාලා පහුර හදා ගන්නකොට එයා දන්නවා හදන තැනදී මේක පහුරක් කියලා. ඊතරන තැන විතරක් නෙමෙයි පහුර කියලා දන්නේ. හදන්නේත් පහුරක්මයි. නගින්නේත් පහුරකටමයි. යන්නේත් පහුරකමයි. ඊතර වෙන්නේ පහුරෙන්මයි. අද අපට වෙලා තියෙන්නේ හදන්නේ නැවක්. ගොඩ වෙන්නේ නැවකට යන්නේ නැවක බහිනකොට තව පහුරක් එනවා. ඊළඟට පහුර අතහැරලා යනවා. නමුත් හදන්නේ පහුරක්, ගොඩ වෙන්නේ පහුරකට, යන්නේ පහුරක, ඊතර වෙනකොට අතහරින්නේ පහුරක්. මෙන්න මේ පහුරක් බව ධර්මයේ හම්බ වෙන්නට ඕනේ. ඒ පහුරක් බව හම්බ වෙන ප්‍රතිපදාව මුල ඉඳලා හම්බ වෙන්නේ. සද්ධානුසාරී කියන්නේ ධර්මයේ හම්බ වෙන ඉස්සල්ලාම ගන්න ප්‍රතිපදාවකින්. ඒ ප්‍රතිපදාවෙන් හම්බ වෙන්නේ පහුරක්. නැවත් නෙමෙයි. ඒ පහවරක් බව හම්බෙලා ප්‍රතිපදාව යන්නේ. මෙන්න මේ බොජ්ජංග අනුපස්සනාවට යොමු වෙච්ච තැනදී හොඳට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක තමයි පිටු කර්මක්ෂය පිණිස පවතින කර්මය කියන්නේ. දැන් අපි කර්මය එකතු කරන්නේ හැම යමක් ගන්නනේ. හැම යමක් ගන්න. කළු කර්මය, සුදු කර්මය. සැප ගන්න, දුක ගන්න. කර්මක්ෂය පිණිස පවතිනකොට මේ ගන්න එකක් නෙමෙයි. මේ Tamanට එකතු කරගන්න එකක් නෙමෙයි. ඒක තුළට ගොඩ වෙන්නෙම ඒක අතහරින එකක් බව දැනගෙන. ඒක තියාගන්න එකක් නෙමෙයි. පහුරට ගොඩ වෙන්නේ මතහැරලක් බව දැනගෙන. අන්න තමන්ට විදවීම පිණිස හම්බෙන එකක් නෙමෙයි ඒ එකරවීම පිණිස හම්බෙන දෙයක්. කර්මක්ෂය පිණිස පවතින දෙයක්. එහෙනම් මේ බොජ්ජංග භාවිතාව කියන කාරණාවේදී බොජ්ජංගය හම්බ වෙන්නේ සත්‍ය දකිනකොට. බෝධිංගයක් හැටියට ඒ බොජ්ජංගය හම්බ වෙන්නේ සතිය. ඒක හම්බ වෙන දේ එහි සත්‍ය හම්බ වෙනකොට අන්න එහි සත්‍යයත් හම්බ වෙනවා කියලා කියන්නේ මොකද්ද? එයා දකිනවා Tamanට මේ බොජ්ජංග බව මොකද බුදුරණවහන්සේ අග්නි සූත්‍රයේ මට මතක බොජ්ජංග සංයුක්ත විග්‍රහ කරනවා බොජ්ජංග එක එක අවස්ථා වඩන විග්‍රහයක්. හිත වික්ෂිප්ත වුණාට පස්සේ ධම්මචය වඩන්න එපා කියනවා. විරිය වඩන්න එපා කියනවා. ඒ වෙලේ සතිය සමාධිය වඩන්න කියනවා. පස්සද්ධිය වඩන්න කියනවා. හිත හැකිලිච්ච දාවේ විරිය ප්‍රීතිය ධම්මවිචය වඩන්න කියනවා. ඒ ඒ ඇයි මේ විදිහට පෙන්වන්නේ? අර ඒ ඒ අවබෝධයට හේතු වෙච්ච කාරණාව එයාට ඒ විදිහට යොමු කරගන්න පුළුවන්. එහෙනම් ඒ කෙනාට මේ බොජ්ජංග ධර්ම කියන කාරණාව හම්බ වෙලා තියෙනට ඕනේ. හම්බ වෙන්න තිකනට බොජ්ජංග අනුපස්සනාවක් කරන්න බෑ. කොහොමද මේ බොජ්ජංගියන් කෙරෙහි ධර්මයන්ගේ ධර්මයන් අනුවාසය කරන්නේ? කතංජ බික්කේ බික්කු බිස් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සතක බොජ්ජංගේසු. බොජ්ජංග ධර්මයන් ඔස්සේ කොහොමද මේක වාසය කරන්නේ? දැන් මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ විෂයක් ඉගෙන ගන්නවා නෙමේ. මේක ප්‍රතිපදාවක් වෙන්නන්නේ. ප්‍රායෝගිකත්වයක් වෙන්නන්නේ. ප්‍රායෝගික ප්‍රතිපදාව හම්බෙන එකක් වෙන්නන්නේ. අන්න ඒ විදිහට අපි අපේ නුවණ එකට යොමු කරලා සම්පූර්ණ මානසිකාරයකට යොමු කරලා බුදුරන් වහන්සේගේ ධර්මය ඇත්තයි කියලා පිළි අරගෙන ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන්න නැතුව බොජ්ජංග කියන විෂය ඉගෙන ගන්න නෙවෙයි ප්‍රතිපදාවකටයි මේක ඉගෙන ගන්නෙ. මේක තේරුම් ගන්න. ඉද වික්ඛේ වික්ඛ සම්තං වා අජ්ජත සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත සති සම්බොජ්ජංගෝති පජානාති ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා මහණෙනි මෙහිලා භික්ෂුවට ආධ්‍යාත්මික සති සම්බොජ්ජංගේ ඇති විට අජ්ජත්තේ සති සම්බොජ්ජංගේ ඇති බව මනාකොට දැනගන්නවා එතකොට බොජ්ජංගයේ ඇති බව දැන් මෙතන බොජ්ජංගයක් තියෙනවනේ හතක් සති සම්බොජ්ජංගේ එහෙනම් සතිය බෝධි අංගයක් හැටියට ආධ්‍යාත්මය තමා තුළ හම්බුණා කියලා මනාකොට දැනගන්නේ කවුද? මනාකොට දැනගැනීමට යොමු වෙන්නේ බොජ්ජංගයේ තේරුම් ගත්ත කෙනා. බොජ්ජංගයේ වැටහිච්ච කෙනා. බොජ්ජංගයේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා. බොජ්ජංගයේ සංකල්පනාවකින් නෙමෙයි ප්‍රායෝගික බොජ්ජංගයේ හම්බෙච්ච කෙනා. අපි සංකල්පනාවකින් කොහොමද බොජ්ජංගය ගන්නෙ? බොජ්ජංගය තේරුම් ගන්නෙ. දැන් අපි රාගසිතක් ආවහම රාගය කියලා හම්බුනම රාගසිත දැනගන්න. බොජ්ජංගය කියලා දැනගන්නවා සිහිය බෝධියංගයක්. දුක්ඛ ඥාන, සමුදය නිරෝධී මග්ගී ඥාන කියන අවබෝධය පවතින අවබෝධයේ පිණිස පවතින සතිය ඔන්න දැන් මා තුල තියෙනවා. එහෙනම් ඒ සිහිය තියෙනවක් දැනගත්තේ අවබෝධය එක්ක නේද? ඒක ඇති බව දැනගත්තා. ඒ ඇති බව දැනගත්තා. ඊළඟට කියන්නේ මොකද්ද? අසන්තං වා අජ්ජත්ත සති සම්බොජ්ජංග නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. දැන් සති සම්බොජ්ජංගේ නැති බව ආධ්‍යාත්මී මනාවට දැනගන්නවා. එතකොට අපිට බුද්ධංග ඇති බව දැනගන්න නැතුව ඇති සම්බොජ්ජංග ඇති බව දැනගන්න නැතුව ඇති බව දැනගන්න බැරි බව හොඳටම තේරෙනවා. මොකද නැති බව මනින්න ඇති බවත් එක. ඇයි එතකොට මෙතන නැති බව කියනකොට ධම්මචයත් නැති බව දැනගන්න සිබ්බනේ. විරිය නැති බව දැනගන්න සිබ්බනේ. නමුත් දැනගන්නේ මොකද්ද? සති සම්බොජ්ජංග නෑ කියලා. විරිය සම්බොජ්ජංගේ නෑ කියලා නෙමෙයි. සති සම්බොජ්ජංගේ නෑ කියලා. ඇයි ප්‍රතිපදාවකදී හම්බ වෙන්නේ? සති සම්බොජ්ජංගේ ඇති බව දැනගත්ත තැනදී සති සම්බොජ්ජංගේ මනාව දැනගත්තා ඇති බව. සති සම්බොජ්ජංගේ ඇති බව හම්බ වුණේ කාටද මාර්ගයට? මාර්ගයේ සති සම්බොජ්ජංගේ ඇති වුණා. එහෙනම් මේ සති සම්බොජ්ජංගේ ඇති වුණේ කොහොමද? අන්න මාර්ගයේ වඩන පුජ්‍යලයාට හම්බ වෙච්ච දියක් තමයි. මොකද ආධ්‍යාත්මය තියෙනවක් දැනගත්තේ. එහෙනම් බෝධි අංගයක් කියලා දැනගත්තා මට තියෙනවා කියලා. මට තියෙනවා කියලා දැනගත සැනින් මොකද වෙන්නේ? සත්‍ය දකිමින් යන ප්‍රතිපදාවේදී මට බෝධිංගය ඇති බව දැනගත්ත තැනදී මොකද වෙන්නේ? එතනදිම වෙන දේ තමයි සත්‍ය දැකීම ඉක්ම වෙලා. සත්‍ය දැක්ක තැනදී සත්‍ය දැකීමේදී තමයි බෝධිංගය ඇති බව හම්බ වෙන්නේ. සත්‍ය දැකීමේදී අනාත්මව හම්බ වෙන්නේ. සත්‍ය දැකීමේදී බෝධිංගයක් සතියමට ඇති බව හම්බ වෙච්ච තැනදීම හම්බ වෙනවා. තියෙනවා මොකද්ද? එහෙමනම් ඒක ඒ සතිය ඒ සත්‍ය දැකීම අනාතව හම්බවීම අන්න ඉක්මවනවා සති සම්බොජ්ජංගේ තමා තුළ ඇති බව හම්බ වෙලා. ඇයි මට සති සම්බොජ්ජංගේ තියෙනවා? අන්න සමාත සති සම්බොජ්ජංගේ ඇති බව හම්බ වුණා. ඒ ඇති බව හම්බ වීමෙදීම මොකක්ද ඇති වෙන්නේ? අසන්තං නැති බව හම්බ වෙනවා. ඒ නැති බව හම්බෙන්නේ. එතකොට මම කියන කාරණාව එක්ක පැන නැගිලා ඉවරයි. මම කියන කාරණාව එක්ක ගොඩනැගිලා ඉවරයි. එහෙනම් මම කියන කාරණාව එක්ක පැන නැගුණා නම් මම කියන කාරණාව එක්ක ගොඩ නැගුණා නම් අන්න බෝධිඅංගයක් හැටියට එය හම්බ වෙච්ච සිහිය පිහිට වීම අසන්තංවා අන්න නැති වෙලා යනවා. නැති බව දැනගත්තා. විරිය නැහැ කියන එක නෙමෙයි. ධම්මෝචය නැහැ කියන එක සතිය නැහැ කියලා. මොකද සතියත් එක්ක යමුනේ. විරියක් නැහැ තමයි. නමුත් දැන් ප්‍රතිපදාවක් නෙමෙයි. අර අපි විශේෂ නිර්දේශයක් තේරුම් ගන්න එකක් නෙමෙයිනේ ප්‍රතිපදාව. දැන් අපි හිතමු බෝධියංගේ ඇති වෙච්ච කෙනාට එක වෙලාවක ඒක නැහැ. එක වෙලාවක තියෙනවා කියලා දැනගන්න තිබ්බ. නමුත් නැති වෙලාවේ එයාට ධම්මවිචයක් නැහැනේ. එයාට විරියක් නැහැනේ. නමුත් මෙතන කියන සතිය නැහැ කියලා. සතිය නැති ඒ සතිය ඇති බව දැන ගැනීමත් එක්ක සතිය ඇති බව දැනගත්තා. ප්‍රතිපදාවේදීම සතිය ආධ්‍යාත්මයේ තුල බෝධියංගයක් කියලා හම්බ වෙනකොටම අන්න සත්‍ය දකින්න තැනදී හම්බ වෙච්ච බෝධියංගයේ මාතුල ඇති බව හම්බ වෙනකොට මොකද වෙන්නේ සත්‍ය දැකීම ඉක්ම වෙනවා ඇයි මාතුල ඇති බව හම්බ වුණා අනාත්ම දර්ශනයකට යොමු වෙච්ච ධහමේදී මාතුල මේ ඇති බව හම්බ වෙච්ච තැනදී මොකද වෙන්නේ මටයි හති සම්බොජ්ජංගේ එහෙනම් එතනදී හති සම්බොජ්ජංගේ අසන්තන් වෙනවා නත්ති මේ හති සම්බොජ්ජංගෝති පජානාති එයත් මනාව දැනගත්තා අසන්තම් බව මනාවර දැනගත්තා. ඇයි මේ යන්නේ කුමන ප්‍රතිපදාවකද? නුවණ වඩා ගන්න යන ප්‍රායෝගික ප්‍රතිපදාවක. ඊළඟට මොකද්ද බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ? යථාච අනුප්පන්න සති සම්බොජ්ජංගස උපාදෝ හෝති තංච පජානාති. අනුප්පන්න නූපන් සති සම්බොජ්ජංගේ උපදින බව දැනගත්තා. දැන් මොකද වෙන්නේ? සත්‍ය දකින තැනදී නැති බව දැන් බොජ්ජංගේ ඉක්මෙච්චි බව මනාව දැනගන්නකොට අන්න බොජ්ජංගී ධම්මානුපස්සීන වාසය කරන්නේ. බොජ්ජංගී ධම්ම මේ මේ ක්‍රියාවටම කියන්නේ මේකින් එක නෙමෙයි මේ ක්‍රියාවටම. එතකොට ඒ මනාවකට දැනගත්තා කියන්නේ මේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී මේ අජ්ජත් බහිද්ද. මොකද දැන් ආධ්‍යාත්මයේට හම්බුණා කියලා දැනගත්තනේ මැන්නනේ. පැනවීමක් ආවනේ. අන්න ලෝකෙට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මනාව දැනගත්තා මේ හටගන්න ආකාරය මොකද්ද කියලා. සමුදය ධම්මානුපස්සී මොකද මේ අත්ති බොජ්ජංගාතිවා ධර්මයේ ඇතයි කියලා මේ බොජ්ජංගේ ගත්තේ සිහිය නොවන වීර්ය දිනු කරගන්න මතුම් මැත්තේ බොජ්ජංග ඇතයි කියලා ගත්තේ අන්න නැතයි කියන බොජ්ජංගේ හම්බ වුණා දැන් මේ සත්‍ය දකින්න යන්නේ සත්‍ය දැකීමකට යොමු වෙන්නේ ඒ විදිහට සිහියත් එක්කයි මේ යොමු වෙන්නේ සිහියත් එක්ක යොමු වෙන තැනදී නූපන්න නූපන්න සති සම්බොජ්ජංගයක් උපදිනවා අන්න බොජ්ජංගේ උපදිනවා දැනගත්තා කලින් දැනගත්තේ ඇති බොජ්ජංගේ බොජ්ජංගයේ 100 යොමු කරාම දැන් මෙතන මොකද වෙන්නේ? නූපන් බොජ්ජංගයේ උපදිනවා දැනගන්නවා. අන්න විවේක නිසිතන් නිරෝධ නිසිතන් වස්සග්ග පරිණාමින් හති සම්බොජ්ජංගම් භාවේති. විවේකයේ නිරෝධය ඒ කියන්නේ දැන් මම නිවන් දක්වන්න නෙමෙයි. බොජ්ජංගයේ සම්පූර්ණ විවේකයේ නිරෝධයේ විරාගයේ නිබ්බාණය පිණිසම ඇසුරු වෙලායි වැඩින්නේ. කලින් බොජ්ජංගේ හටගත්තා. හටගත්ත දේ මම ප්‍රකට කරගත්තා. මොකද මාර්ගයේදී හම්බ වෙනවා ප්‍රකට කරගත්ත. දැන් මොකද කරන්නේ? දැන් විවේකයේ Nirodha යොමු වීමෙන් බොජ්ජංගය කියන්නේත් අන්න හටගත් නූපන් බොජ්ජංගේ හටගත්ත බොජ්ජංගේ හටගන්න ආකාරය හට නොගැනීම ඉඳලා හට ගැනීම අන්න බොජ්ජංගයේ ස්වභාවය විවේකයේ Nirodhe වස්සග්ගේ ඇසුරු කරමින් භාවිතා වෙනවා මොකද හේතුව ඊළඟට බොජ්ජංගයක් ඇති බව දැනගැනීමකට එක නෙවෙයි යන්නේ මොකද ඊළඟ විග්‍රහය පෙන්වන්නේ යථාච අනුප්පන්නස සති සම්බොජ්ජංගස භාවනා යථාච උප්පන්න සති සම්බොජ්ජංගස භාවනා පාරිපූර්ණින් උත්සන්තක පජානාති අන්න මේ බොජ්ජංගේ භාවනා වශයෙන් ඒ උපන් බොජ්ජංගේ භාවනා වශයෙන් පරිපූර්ණ වුණා දැන් මහපුර හැටගත්ත කියන කතාවක් නැහැ. මුලින් කිව්වේ කුමක්ද? මුලින් පැහැදිලි කරේ සන්තංවා අද්ගත සම්බොජ්ජංගෝති. අසන්තංවා අජ්ජත්තං. මෙතන උපදිනාට පස්සේ සන්තං වාජ්ජත්තං උප්පන්න සති සම්බොජ්ජංගස කියන්නේ නේ යතහාචාන උප්පන්න සති සම්බොජ්ජංගස්ස නූපං උපන් සම්බොජ්ජංගේ භාවනා වශයෙන් භාවිතා වෙනවා තමාට හටගත්ත කියන විග්‍රහයක් නැහැ මුලින් තමාට හටගත්ත විග්‍රහ තියෙනවා දැන් මොකද්ද වැඩෙන්නේ විවේකයේ Nirodhaය විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ විනිසිතං ඔස්සග්ග පරිණාමි සති සම්බොජ්ජංගම් භාවේති ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කළා ඊළඟට විග්‍රහ කරනවා සම්සංගෝ අජ්ජත්තං ධම්මචේ සම්බොජ්ජංගම් අත්තිමේ අජ්ජත්තං ධම්මචේ සම්බොජ්ජංගෝති පජානාති මේ තමා තුළ හටගත් ධම්මචේ සම්බොජ්ජංගේ තමා තුළ ධම්මචේ සම්බොජ්ජංගේ ඇති බව මනා ප්‍රඥාවෙන් දැනගත්තා දැන් එතකොට මාර්ගයට යොමු වුණාට පස්සේ තමයි බෝධි අංගයක් වෙන්නේ. බෝධි අංගයක් කියන්නේ සත්‍ය දකින්නේ සත් අවබෝධය පිණිස ධම්මෝචිය යොමු වුණා. අවබෝධයත් එක්ක ධම්මෝචිය යොමු වෙච්ච තැනදී ධම්මෝචිය යොමු වුණ බව දැනගත තමා තුළ මේ හට අටගත දෙයක් බව. තමා තුළ තමා සන්තකේ ඇති බව. හැබැයි යොමුනේ බෝධි අවබෝධය පිණිස. බෝධි අංගයක් කවුද එක හුදු මනක්කල්පිත බෝධි අංගයක් නෙමෙයි ධම්මෝචිය කියන්නේ. ඇත්තටම ධම්මෝචිය බෝධි අංගය. ධම්මචේ බෝධියංගය කියන්නේ ලෝකේ පැනවීම. ලෝකේ පනෝප ධම්මචේ බෝධියංගය ඇති බව දැනගත්ත තැනදී මොකද වෙන්නේ? අර එය දැනගැනීමට යොමු ධම්මචේ බෝධියංගය බවට පත් වුණ ප්‍රතිපදාවක් තිබ්බද අනාත්ම ලක්ෂණේ එන අන්න එය ඉක්මවලා මාතුන හටගත්ත බවක් හම්බ වීමත් එක්ක අසන්තං වා ධම්මචේ සම්බෝධියංගම් වෙනවා. අන්න ධම්මචේ සම්බෝධියංග නැති බව තමයි අපි දැනගත්තා. ඇයි මේ නුවණ නුවණ වැඩෙන ප්‍රතිපදාවක් ඔස්සේ යන්නේ? ඒවල විරිය සම්බොජ්ජංගේ නැහැ කියලා නෙමෙයි. පීති සම්බොජ්ජංගේ නැහැ කියලා නෙමෙයි. ධම්මවිචී තේරුම් ගන්න. ධම්මවිචී නැහැ කියලා දැනගන්නේ. මේ හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රායෝගික ප්‍රතිඋපන්න ප්‍රතිපදාවක් ඔස්සේ පෙන්වපු විග්‍රහයක් බුදුන් වහන්සේගේ ධර්මයේ කියන්නේ හතිපට්ඨාන විතරක් නෙමෙයි සියලු ධර්මයේ. නමුත් අපි හතිපට්ඨානය ගැන දැන් දන්නවා එවැනි දෙයක් කියලා. ඒ නිසා මේක තේරුම් ගන්න යනකොට හොඳට කල්පනා කරලා බලන්න මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක් කියන එක. එතකොට මේ ධම්මචි සම්බුද්ධංගේ නැති බව දැනගත්තා. අන්න අනුප්පන්නස් ධම්මචි සම්බුද්ධංගස් උප්පාදෝ හෝති. අනුප්පන්නස් ධම්මචි. එතකොට අනුප්පන්නස් යම් විදියකින්. එතකොට අන්න එතන පෙන්වන්නේ නැහැ තමාගේ හටගත් ධම්මචියක් කියලා හපව. නූපන් ධම්මචි උපදිනවා. ඒ මනාවට දැන ගැනීමකට යොමු වුනේ මේ ධම්මානුපස්සනාවේ අජ්ජත් බහිද්දා අජ්ජත් බහිද්දා සමුදය ධම්මාන වය ධම්මාන සමුදය වය ධම්මාන කියන විග්‍රහය එක්ක අත්ති ධම්මාතිවා කිය බොජ්ජංගිය කියන විග්‍රහය එක්කයි මේ ප්‍රතිපදාව හම්බලා තියෙන්නේ. නිකම් බොජ්ජංගිය දැන ගැනීමක් විතරක් නෙමෙයි. මොකද ඒ නිකම් ඒ බොජ්ජංගිය දැන ගැනීමේදී එයාගේ ප්‍රතිපදාව මේකට යොමු වෙලා. ධර්මයන්ගේ ධර්මයන් අනුව දැකීමට යොමු වෙලා. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? විවේකයේ නිරෝධයේ වස්සග්ගේ අසුර කරමින් මේ ප්‍රතිපදාව යොමු වෙලා තියෙන්නේ. භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණයන ප්‍රතිපදාව. දැන් මොකද වෙන්නේ? ධම්මානුපස්සනාව විග්‍රහ කරලා තියෙන්නේ සියලුම සත්‍ය දැකීම අන්න ඒකයි ධම්මානුපස්සනාව ආනාපාන සති සූත්‍රය අනිච්ඡාන විරාගා නිරෝධාන පටිනිස්සග්ගාන පස්සී වශයෙන් පැහැදිලි කරන්නේ. මේ නූපන් බොජ්ජංගේ උපදින අතර බොජ්ජංගේ ස්වභාවය දැනගත්තා. බොජ්ජංගේ කියන්නේ මොකද්ද කියලාත්. බොජ්ජංගේ කියන්නේ අසංකතයක් නෙමෙයි සංකතයක්. ඒ සංකත ස්වභාවය මගේ මගේ බොජ්ජංගයක් මට ලැබිච්ච බොජ්ජංගයක් අන්න මේ අස්මිමානය තුලින් බොජ්ජංගයේ නිර්වචනය ඉක්මවනවා ඊළඟට බොජ්ජංගයේ භාවනාව වශයෙන් ධම්මචේ සම්බොජ්ජංගී භාවනාව වශයෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ ආයේ විග්‍රහ කරනවා සන්තං වාජ්ජත්තං විරිය සම්බොජ්ජංග ආධ්‍යාත්මය තුළ විරිය සම්බොජ්ජංග ඇති විට විරිය සම්බොජ්ජංග ඇති බව මනාව දැනගන්නවා විරිය සම්බොජ්ජංගේ නැති බව ආධ්‍යාත්මී මනාවට දැනගන්න. එතකොට ආධ්‍යාත්මී කියන විග්‍රහයක් තියෙනවා විරිය සම්බොජ්ජංගේට විරිය සම්බොජ්ජංගේක විග්‍රහයක් තියෙනවා. විරිය සම්බොජ්ජංගය කියන්නේ බෝධිඅංගයක් හිතේ වීරියක් මිසක් නිකන් වීරියක් නෙමෙයි. එනම් බෝධිඅංගයක් එක්ක හම්බෙන වීරිය කියන්නේ ඇසෙහි සත්‍ය දකිනකොට කණින් සත්‍ය දකිනකොට ඒ සඳහා යොමු වෙච්ච වීරිය සත්‍ය දකිනකොට සත්‍ය දකිනකොට අනාත්මය හම්බෙන්නේ. අනාත්මය හම්බෙන ප්‍රතිපදාවකදී ආධ්‍යාත්මයේ බොජ්ජංගයක් කියලා හම්බෙලා. එහෙනම් ආධ්‍යාත්මයේ බොජ්ජංගයක් කියලා හම්බෙන තැනදී ප්‍රතිපදාවේදී හම්බ වෙනවා. එහෙනම් බොජ්ජංගයේ ඉක්මවන දෙයක් ඊළඟට හම්බ වෙන්නේ. ඇයි බොජ්ජංගයේ හම්බවන සත්‍ය දකිනකොට අනාත්ම දර්ශනයට යොමු වෙච්ච තැනදී නම් බොජ්ජංගයේ තමා තුළ තියෙන බව දැන ගැනීමත් එක්ක අසන්තන්වා විරිය සම්බුද්ධංගම් වෙනවා. අන්න එයත් මනාව දැනගත්තා මොකද ධම්මානුදම් පටිපදාවේ ධම්මානුපස්සනාවේ ධම්මයට ධම්මානුපස්සී වාසය කරන තර නිසා. අසන්තං වා බොජ්ජංගං අන්න විරිය සම්බොජ්ජංගේ නැති බව දැනගත්තා. ඒකත් තමාගේ සන්ත නෑ කියලා. දැන් මේ ප්‍රතිපදාව සත්‍ය දකිමින් ඒ විග්‍රහයත් එක්ක ප්‍රායෝගික වෙන වැඩපිළිවෙලක් එක්ක මොකද වෙන්නේ? මේ සත්‍ය දකින නිසා අන්න බොජ්ජංගේ කියන්නේ මොකද්ද කියන එකත් යථාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංග සූප්පාදෝ හෝති. ඒ ආධ්‍යාත්ම විග්‍රහයක් නෑ නූපන් බොජ්ජංගේ උපදිනව දැනගත්ත මනා ප්‍රඥාවේ. උපන් බොජ්ජංගේ භාවිතා වෙනවා. අන්න කෙලින්ම විවේකයේ නිරෝධයේ වසංගය සරු කරමින් නිවනට යමු වෙලා. ඒ විදිහටම සන්තං වාජ්ජත්තම් පිටිසම්බොජ්ජංග ආධ්‍යාත්මික පිටිසම්බොජ්ජංග ඇතිව මනාව දැනගන්නවා. ඊළඟට පිටිසම්බොජ්ජංගේ නැති බව දැනගන්නවා. පිටිසම්පොජ්ජං නූපන් පිටිසම්පොජ්ජංගේ උපදින බව, උපන් පිටිසම්පොජ්ජංගේ භාවිතා වෙන බව. ඊළඟට පස්සදි සම්බොජ්ජංගේ ආධ්‍යාත්මේ ආධ්‍යාත්මෙම කියලා පැහැදිලි වෙනවා. ආධ්‍යාත්මයේ පිට පස්සදි සම්බොජ්ජංග ඇති බව මනාව දැනගත්තා. ආධ්‍යාත්මේ පස්සදි සම්බොජ්ජංග නැති බව දැනගත්ත මනාව. නූපන් පස්සදි සම්බොජ්ජංගේ උපදිනවා. එතන ආධ්‍යාත්ම කතාවක් නැහැ. උපන් උපන් පස්සදි සම්බොජ්ජංගේ භාවිතා වෙනවා. එතන ආධ්‍යාත්ම කතාවක් නැහැ. හැම වෙලේම මේ දේශනාව බලනකොට හිතන්න ප්‍රායෝගිකත්වයක් එක්ක බුදුරයන් වහන්සේ පෙන්වපු ධර්මයට යොමු වෙන්නේ. ධර්මය කියන්නේ නිවන් මඟ ඉස්මතු කිරීමක් මිසක් බොජ්ජංග ටිකක් උගන්වලා පාඩම් කරවගත්ත දුන්න දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ ප්‍රතිසමුපාද විග්‍රහයකින් නිවන් මඟක් ඉස්මතු කරා මිසක් සක්කාදිට්ඨිය ප්‍රහාණයක් ඉස්මතු කරා මිසක් අපට ඒ දේ උගන්වලා විශයක් ඇටේ දරා ගන්න දුන්නා නෙමෙයි. දැන් බලන්න මේ මේ සත්‍ය ප්‍රතිපදාවේදී යනකොට මේ බොජ්ජංග ධර්ම එය එතනත් මම කියන කාරණාව වරදින විදිහටමයි අස්මානිය දුර වෙන ප්‍රතිපදාවක් එක්කමයි හම්බෙන්නේ. ඇයි මම කියන කාරණාවයි මට හම්බුණා කියලා හම්බුණා ඒත් එක්කම නැති වෙලා යනවා. නැති බව මට හම්බුණා කියලා මනා ප්‍රඥාවට යොමු කරගෙන යනකොට ඒකත් අන්න ඉක්ම වෙලා කෙලින්ම විවේකයේ නිරෝධයේ වස්සග්ගය අසුර කරමින් ප්‍රතිපදාවට යොමු වෙලා නිවීම කරාම යොමු වෙන ආස්මානියත් සම්පූර්ණ සමුග්ඝාතයටපත් වෙලා යනවා. ඊළඟට බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා සමාධි සම්බොජ්ජංගය සන්තං වාජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං ආත්මී අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං සමාධි සම්බොජ්ජංග නාත්තිමි අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති එතකොට මෙතන විග්‍රහ කරන්නේ සමාධිය නෙමෙයි සමාධි බෝධිංගය සමාධිය නෙමෙයි විග්‍රහ කරන්නේ බෝධිංගයක් වෙච්ච සමාධිය සමාධියත් සමාධියට තිබ්බ දැන ගැනීම කියන එක අන්න චිත්තානුපස්සනා කොටසේ තියෙනවා. සමාධිය තියෙනවා කියලා දැන ගැනීම. මෙතන විග්‍රහ කරන්නේ සමාධිය බෝධිඅංගයක් කියන එක. ඒක චිත්තානුපස්සනාවේ නෑ. ඒක තියෙන චිත්තානුපස්සනාවේ සමාධිය. බෝධිඅංගය හැටියට විග්‍රහ කරනකොට අන්න සමාධිය බෝධිඅංගයක්. සමාධිය බෝධිඅංගයක් කියලා ආධ්‍යාත්මය දැනගත්ත තැනදී මොකද වෙන්නේ? සත්‍ය දැකීමෙන් හට ගැනීම සත්‍ය දැකීම තුළින් හටගත්ත සමාධිය අනාත්ම දර්ශනයකට යොමු වෙච්ච තැනදී හටගත්ත සමාධියේ අන්න මම කියලා මැනීමක් එක්ක යොමු වෙච්ච තැනදී මොකද වෙලා යන්නේ? අසන්තං බවට පත් වෙනවා. මම කියන පැත්තට එතනත් අස්විමානියට පහර වදමින් ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. අස්විමානිය දුරු වීමට ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. මටමයි පහර වදින්නේ. මම කියන පැත්තටමයි පහර වදින්නේ. පටන් ගන්නෙත් මට පහර වැදිලා අවසන් වෙන්නෙත් මට පහරක් වැදිලා. මම නොයදෙන ගතියමයි පටන් ගැනීමෙත් නිවන් මාර්ගයේ තියෙන්නේ අවසන් වෙද්දිත් නිවන් මාර්ගයේ ඒකයි මේ ධර්මයේ පහොරක් මේක පහුරක් මිසක් නැවක් නෙමෙයි. ධර්මයේ පහුරක්. ඒ ඒ අනුකූල ප්‍රතිපදාවක් හම්බෙන එක. ඒ පහුරක් බවත් ප්‍රත්‍යක්ෂ වෙනවා ශ්‍රද්ධාවෙන් ධර්මයට බැස ගන්න තැනදිම මට පහරක් වැඩිම කියන කාරණාවත් එක්කම ධර්මයේ පහුරක් කියලා හම්බෙලා නැවක් කියලා හම්බෙලා නෙමෙයි. එතකොට නැති බව දැනගත්තා. ඒත් මට නැති බව. මා තුළ නැති බව. මොකද මම තුළ තිබ්බ මා තුළ නැහැ. හැබැයි මේ යන්නේ ධම්මයේ සුලම්මානුපස්සී විහෙරති. අන්න සත්‍ය දකින්න නැවත නැවත යමු වෙලා සත්‍ය දැකීමට යමු වෙනවා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ ආනාපානහත සූත්‍රයේ සියලු අනුපස්සනා ටිකේදී කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරෙම බොජ්ජංගේ වඩින විග්‍රහය පැහැදිලි කරනවා. බොජ්ජංගේ විග්‍රහය පැහැදිලි කරනවා. ධම්මානුපස්සනායි බොජ්ජංග වඩිනවා. එතකොට ධම්මානුපස්සනාවේ මේ ඇතයි කියලා ගත්ත කාරණාව ඔස්සේ සත්‍ය හොයාගෙන යනකොට නැතයි කියලා හම්බෙච්ච කාරණාව ඔස්සේ සත්‍ය හොයාගෙන යනකොට මොකද වෙන්නේ? අන්න ප්‍රතිපදාවකට හම්බෙනවා අස්මිමානියට පහර එල්ල වෙමින් විවේකයේ Nirodhe වස්සග්ගය ඇසුරු කරමින් ප්‍රතිපදාව යොමු වෙනවා. අතාච අනුප්පන්නස සමාධි සම්බුද්ධංගස උප්පාදෝ හෝ සාන්ත පජානාති. එතන අජ්ජත්තම් කියන එකක් නැහැ. නූපන් සමාධි සම්බුද්ධංගේ උපදිනවා. අන්න අනාත්ම දර්ශනයත් ඉස්මතු වෙමින් අනාත්මය කියන්නේ අනිත්‍ය සංඥාවෙන් සංතහති වෙන දෙයක්, බැස ගන්න දෙයක්, පිහිටන දෙයක්. අනාත්මයේ වඩන එකක් නෙමෙයි අනිත්‍ය දර්ශනයේදී අනාත්මයේ පිහිටනවා. මේ ගිය සූත්‍රයේ ලස්සන බුදුරණන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. අනාත්මයට කලින් අනිත්‍ය විග්‍රහය තියෙනවා. අන්න අස්මානේ සමුග්ඝාතය වෙනවා එතකොට. අස්මානේ දුරියන් ප්‍රතිපදාවට මේ හේතුවත් ඵලයක් මේ සියල්ලක්ම හම්බ වෙනවා. කොහෙන් ගියත් පටිසමුප්පාද න්‍යායක් තමයි මේ ලෝකී පැවැත්ම සංකතය කියන්නේ පටිසමුප්පාද න්‍යායක්. බෝධිපාක්ෂි ධර්ම පටිසමුප්පාද න්‍යායට යටත්. ඒ සියල්ලක්ම පහුරක්. මේ ලෝකේ ඊතර වෙන්නයි පහුර තියෙන්නේ. ලෝකේ යමක් ලෝකයේ මට්ටමින් හම්බුණත් ඒකත් කුමක්ද? එයත් ලෝකයේ ස්වභාවයක්. එතනත් පටිසමුප්පාද න්‍යායේ ඊතරන ප්‍රතිපදාව හම්බ වෙනකොට ඒ ප්‍රතිපදාවක් හම්බ වීම තුලත් තියෙන්නේ සංකත මාර්ගයක්. සංකත සංකතයක් මාර්ගය අසංකත ප්‍රතිපදාව එතනත් හම්බ වෙන්නේ ඒ ආර්ය න්‍යායම තමයි. ඊළඟට ඒ ආරණ්‍යය විවේකයේ Nirodha ඇසුරු කරමින් භාවිතා වෙන දෙයක්. විවේක නිසිතං, විරාග නිසිතං, Nirodha නිසිතං ඔස්සග්ග පරණාමි. අන්න සමාධි සම්බුද්ධංගේ භාවනා පරිපූර්ණින් ගච්ඡති. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා සන්තං වාජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධංගා. උපේක්ඛා සම්බුද්ධංගේ ආධ්‍යාත්මයේ උපේක්ඛා සම්බුද්ධංගේ ඇති බව දැනගත්තා. දැන් අපට හිතෙන්න පුළුවන් අපි මෙතන කිසි දෙයකට මම කියලා යොමු කරගන්න නැතුව මේ මේ එක දෙයකටවත් සතිය ප්‍රීතිය එක දෙයකටවත් යොමු කරන්න උපේක්ෂාවෙන් හිටියනම් හරි කියලා. නමුත් උපේක්ෂාවත් බෝධියංගයක්. උපේක්ෂා බෝධියංගයක්. ඒ බෝධියංගයක් වෙච්ච උපේක්ෂාව ආධ්‍යාත්ම ඇති බව දැනගත්තා. බලන්න කොච්චර සියුම්ද මේ ප්‍රතිපදාවක් හැටියට මේ මාර්ගය හම්බෙන එක. ආධ්‍යාත්මික උපේක්ෂාව බෝධියංගයක්. උපේක්ෂාව නිකන් නෙමෙයි බෝධිංගයක්. එය දැක්ක තැනදී ධම්මානුගම ධම්මානු ධම්මේසු ධම්මානුපස්සී ප්‍රතිපදාවේදී සත්‍ය දැකපු තැනදී උපේක්ෂාව බෝධිංගයක් වෙච්ච දේ ආධ්‍යාත්මික බෝධිංගයක් කියලා හම්බෙච්ච තැනදී බෝධිංගේ ඇති බව හම්බ වෙන ඉක්මනට නැති බව හම්බ වෙන්නේ. නැති බව හම්බෙච්ච බෝධිංගයක් උපේක්ෂා බෝධිංගේ නැති බව හම්බුනාට පස්සේ ඒ කාරණාව සත්‍ය දැකීමෙන් යන ප්‍රතිපදාවක් එක හම්බෙච්ච නිසා ධම්මේසු ධම්මානුපස්සී ප්‍රතිපදාවට හම්බෙච්ච නිසා අන්න විවේකයේ නිරෝධයේ වස්සග්ග පරිණාම කරමින් බෝධියන් බෝධිපාක්ෂික ධර්ම නැත්නම් බෝධ්‍යංග ධර්ම වැඩෙන නිසා බෝධ්‍යංග ධර්ම තුල සත්‍ය හම්බ වෙනවා. එතනත් ආරණ්‍යයටටත් වෙලා නූපන් බෝධ්‍යංගයේ උපේක්ඛා සම්බෝධ්‍යංගයේ උපදින බව දැනගන්නවා. එතන ආධ්‍යාත්මේ නෑ. උපන් බෝධ්‍යංගයේ උපන් උපේක්ඛා බෝධ්‍යංගයේ භාවනාවසෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා දැනගත්තා. මේ හැම දෙයක්ම හම්බ වුණේ අත්ති ධම්මාතිවා කියලා ගත්ත බුද්ධංග එක්ක ප්‍රතිපදාවේදී මොකද වෙන්නේ? සති සම්බුද්ධංගේ අත්ති ධම්මාතිවා කියලා හම්බුණ ප්‍රතිපදාව එක්ක අන්න නචකින්චි ලෝකේ උපාදීයටි වුණා. ඒක තමයි ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට තමයි ඉති අජත්තංග ඔන්න ඔය විදිහටයි අජත්ත බහිද්දා අජත්ත බහිද්දා වශයෙන් සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී වශයෙන් ආත්‍ය ධම්මාතිවා වෙච්ච මේ බොජ්ජංග ධර්මයන් කෙරෙහි ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ. ඔය කියපු විදිහට අලුත් විග්‍රහයක් නෙමෙයි. ඒ කියපු කාරණාවේ. ඒ කියපු කාරණාවේ හම්බ වුණා. බොජ්ජංගේ සමාතුල ඇති බව මෙන්නා. එතකොට සමාතුල ඇති බව බොජ්ජංගේ මෙන්නේ. බොජ්ජංගේ තමයි කියලා දෙයක් හම්බෙලා. මැනීමක් හම්බෙලා. මැනීම හම්බෙච්ච තැනදී මැනීම ඉක්මන ප්‍රතිපදාවක් අන්න නිවීම කියලා කියන්නේ සියලු මානෙ ඉක්ම වෙනවා. අස්මානික ගොඩනගන සියලු මානෙ ඉක්ම වෙනවා. ඒ ප්‍රතිපදාව තුළදී මොකද වෙන්නේ? බෝධිපාක්ෂික ධර්ම අනුපස්සනාවක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම අනුපස්සනාවක් කියන එක ගොඩාක් සියුම් ගැඹුරු අවස්ථාවක්. ඒක අපට හිතින් හිතපු දෙයක් එක ගන්න බෑ. ඒ වගේම අපට මේ කාරණාව දැන් මේ මූලික ධර්මානුපස්සනා විග්‍රහයේදී මේ මූලික ප්‍රතිපදාව විශ්මතු කරන තැනදී අපට හම් වෙන්නට ඕන පින්වතුනි හැම වෙලෙම ඒ බුද්ධ වචනේ පමණයි හරි ඒ ඒකාන්ත ශ්‍රද්ධාවකට යොමු වෙන්නට ඕනේ අලුතෙන් වෙන විග්‍රහයකට යන්න නැතුව අලුතෙන් තව කෙනෙකුගේ අර්ථකථනයකට යන්න නැතුව ශ්‍රද්ධාව ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් හම් වෙන්න ඕන ශ්‍රද්ධාව සද්ධාවෙන් ප්‍රතිපදාව හම්බෙනකොට ඒ සෝතාපන්න මග බවටපත් වෙනවා. සෝතාපන්න මග බවටපත් වෙන ආරෂ්ඨාංග මාර්ගයේ පහුරක් බවට හම්බ වෙනවා. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මේ ධර්මයේ කියන්නේ නැවක් නෙවෙයි පහුරක්. පහුර හම්බෙන්නේ නගිද්දිමයි බහිද්දි නෙමෙයි. අපට ආද පහුර බහිද්දි අම්බිලා තියෙන්නේ. නගිද්දි නැගලා තියෙන නැවකට. නගිද්දිත් පහුර හම්බෙන්නේ. මෙන්න මේ විග්‍රහය මේ ධර්මයේ තුල අපට ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. ප්‍රායෝගිකව මේ විග්‍රහය හම්බුනේ නැත්නම් අපට ප්‍රතිපදාවක් නැත්නම් බුදු කෙනෙක් ලෝකෙට පහන්ලා පෙන්නපු කෘත්‍ය වෙන්නේ නැහැ. අපි යම්කිසි විෂයක් නිරවුල් කරගනි. යම්කිසි දැනුමක් ඇති කරගනි. යම්කිසි විග්‍රහයක් තේරුම් ගනි. එනමුදු සක්කා දිට්ඨි දුරුන් ප්‍රතිපදාව හම්බෙන්නේ නැහැ. අපට මේ ලෝකේ හම්බෙන සියලු කාරණා අපි දන්නවා පටිච්චසමුප්පාද න්‍යායයේ තියෙන යම්කිසි හරි දැනුමකින් අපි දන්නවා මේ හැම එකකටම ප්‍රත්‍ය අවිද්‍යාව කියලා. සියලු දෙයට මම කියන කාරණාව ගොඩනැගෙන්නේ අවිද්‍යාව පාදක කරගෙන සත්‍ය නොදැකීමටයි මම කියලා නිර්මාණයක් හම්බලා තියෙන්නේ. සත්‍ය දැකීදී හම්බෙන්නේ සත්‍ය නොදැකීමෙන් ගොඩනැගිච්ච මම කියන මම කියලා තනවගත්ත දෙයට ඒ මට හම්බෙන දේ එහෙනම් ඒ අවිද්‍යාව කියන මෝඩකම මට පදනම් වෙලා නෙවෙයිද හම්බෙන්නේ. අපි යම් හරි සේයා මාත්‍රකින් පටිසමුපාදය ගැන යම් කිසි කෝණයකට ගිහින් තියෙනවා අපට හම්බෙන්න දේ තමයි අවිද්‍යාව කියන පදනමයි ආත්මීය දර්ශනයට හේතුවන්නේ මම කියන බැස ගැනීමට හේතුවන්නේ පටිසමුප්පාදයේ අවිද්‍යාවයි ඒ නොදැකීමත් එක්ක ආපදනම මම කියලා විද්‍යාවෙන් හම්බෙලා නැහැ අපට විද්‍යාවයි මම හම්බෙලා අවිද්‍යාවෙන් හම්බෙන්නේ විද්‍යාවෙන් මේ පැනවීම ඉක්මවලා ඒකයි විද්‍යාව උපදිනකොට සක්කාදිටි ප්‍රහාණය අස්මාන ප්‍රහාණය පෙන්වන්නේ විද්‍යාව මමක් හම්බෙලා නැහැ. විද්‍යාවෙන් සක්කායදිට්ඨි අස්මිමාන ප්‍රහාණයක් හම්බෙන්නේ. අවිද්‍යාවෙන් මමයි හම්බෙන්නේ. අවිද්‍යාවෙන් හම්බෙච්ච මම නම් මට තේරෙන සියලු දේ ඇත්තද? සියලු දේ බොරු. මොකද අවිද්‍යාව පදනම, මෝඩකම් පදනම. එහෙනම් මේ පදනමින් හම්බෙච්ච කිසි දෙයක් ඇත්ත වෙන්න විදියක් නැහැ. විද්‍යාව මත පදනම් වෙලා දුන්න විග්‍රහය බුදුරන් වහන්සේ දෙන්නවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් අවිද්‍යාව මත පදනම් වෙලා යම් මතකතනයක් කරා නම් ඒ සියල්ලක්ම වැරදියි. බුදුරන් වහන්සේ පෙන්වපු විද්‍යාවෙන් යුක්ත අර්ථකථනය විතරයි සත්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ. අන්නේ දර්ශනයට කියනවා බුද්ධ දර්ශනය කියලා. ඒ ධර්මයේ අයිතිකාරය බුදුරන් වහන්සේ වෙන්නේ වෙන කෙනෙකුට මේ දෙන්න බැරි නිසා. වෙන කවුරුත් මේ ධර්මයේ අයිතිකාරයෝ නැහැ. ධම්මඤ්ඤු ධර්මයේ නිපදවන කෙනා, මඟ උපදවන කෙනා, ධම්ම කෝවිදෝ බුදුරන් වහන්සේට ලස්සන වචන විග්‍රහයක් තියෙනවා. මාර්ගය උපද්දවන කෙනා. ධර්මයයි මාර්ගයයි දෙකක් නෙමෙයි. අද අපට ඉගෙන ගන්න දේ එකක් මාර්ගය තව එකක්. බුදුරණවහන්සේ පෙන්වි ඉස්මතු කළ පෙන්වි මඟ. ඒ මඟ කියන්නේ ධර්මය. පටිච්චසමුප්පාද ධර්මයේ තථාගතයන් වහන්සේ හිට නැතත් ලෝකේ පටිච්චසමුපාද එහෙමමයි. තථාගතයන් වහන්සේ නම පෙන්නනවා. ඒ නිසායි ධර්ම තථාගත ධර්මයක් එනවා. ඒ පෙන්නපු ධර්මය මොකද්ද? පටිච්චසමුපාද ධර්මයේ නිවන් මඟ සක්කාදිට ඉදිරුවන් ප්‍රතිපදාව. අන්න හැම වෙලෙම තමන්ගේ පැත්තට වදින පහර. අන්න එතනදී ප්‍රතිපදාව පහුරක් වෙලා. ප්‍රතිපදාව පහුරක් වෙලා. ප්‍රතිපදාවේ මාර්ගයට හම් වෙලා, මාර්ගය යමු වෙලා, ශ්‍රද්ධාව මූලික තැනට යමු වෙලා. අන්න එතෙන්ද අපි යමු උනොත් පින්වතුනි. අපට මේ ජීවිතේ අවබෝධ කරගන්න නොහැකි වුණත් ඒ විදිහේ චින්තනයකින් අපි ශ්‍රද්ධාවට යමු වුණොත් ඊළඟ ජීවිතයේ මේ ජීවිතයේ සිහිමුලාලා කල්ටි කරත් ඊළඟ ජීවිත ධර්මයේ අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔතෙන් යමු නැත්නම් අපට සබ්බේතේ සග්ගපරායන වේ සියල්ලම ස්වර්ගීයයි සුගතියයි එනමුදු සත්‍ය දර්ශනය කරා පැමිණීමක් ගැන බුදුරයන් වහන්සේ පෙන්වා දෙන්නේ නැහැ. මොකද අපගේ සාසුන් වහන්සේ පෙන්නපු දේ හැරෙන්න මේ ලෝකේ කවුරු කියන දියක්ද අපිට විශ්වාස කළ හැක්කේ. එහෙනම් අපි ප්‍රතිපදාවකින් ශ්‍රද්ධාවට යොමු වෙන්නට ඕනේ. මග ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයන් නැත්තම් මේ ලෝකෝත්තර මාර්ගයේ ඉන්න පුජ්‍යලයන් ආර්ය ශ්‍රාවක පුජ්‍යලයන් 8 දෙනයි. 8 දෙනා ප්‍රතිපදාවකින් සිද්ධ ප්‍රතිපත්තියක්. අන්න අපි සංඝයාගේ ගුණ දකින උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ, සුපටිපන්නෝ. මොකද්ද මේ ප්‍රතිපදාව? ප්‍රතිපදාව පටිපන්නෝ, සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ. ඒක ප්‍රතිපදාවක්. අන්නේ ප්‍රතිපදාව සද්ධානුසාරී මට්ටමේ ඉඳලම හම්බෙන්නට ඕනේ. ඒක Taman තුල හම්බෙන එක. හිතන සිතුවිලි සමූහයක් නෙමෙයි. හිතන සිතුවිලි සමූහය සියල්ලම අවිද්‍යාව පාදක කරගෙන තියෙන්නේ. ප්‍රතිපදාව හම්බ වෙන තැනදී අවිද්‍යාව ඉක්මවන විදිහට මම කියන කාරණාවට පහර වදින විදිහට ධර්මයේ විතරක් ලකුණක් වැටෙන ධර්මයේ විතරක් හරි කියන කාරණාව එයත් පහුරක් හැටියටයි ධර්මය හම්බෙලා තියෙන්නේ. අන්නේ ප්‍රතිපදාව හම්බෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි සතිපට්ඨානේ අපට ප්‍රායෝගිකත්වයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ සත්‍ය අනුපස්සනාව. අපි ඒක ඊළඟ සතියේට සාකච්ඡා කරන්න යොදාගමු. එතකොට අනුපස්සනා ටික ඉවර වෙනවා. ඉතින් මේ විග්‍රහ කරපු කාරණා එක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. විනාඩි 45ක කාලයක් තියෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. සන්නස මම ප්‍රශ්නයක් අහන්න අපි හමුදාට පෞර නගින අවස්ථා තමන්ගේ පෞරත්ව නගිනවා කියන අවබෝධයෙන් නගිනවා කියපු කාරණාව පිළිබඳව ඒක පෙරදේශනා මට ඉගෙන අහන්න හිතුණා සයනස එසේ මට හිතුනේ මට මේ මේ මේ මම නිවැරදි කරන්න අපි හම්බුනේ නමුත් අපි සාමාන්‍ය මතයේ තිබුණේ අවබෝධය තිබුණේ මේ දැන් මේ පු탁 කියන භාවයේ ඉන්න මේ සංසාරේ එක බැඳිලා ඉන්න ලෝකෝට මේ ආත්ම දිට්ඨියක් ඇතුව සිටින පුද්ගලයා ධර්මයට අවතීර්ණ වෙනවා ඒ වෙන්නේ මේ සමහරවට මේ සාමාන්‍ය බොහෝ විට මේ මේ තියෙන දුකෙන් මිදලා සපවත් තැනක් බලාපොරොත්තු සපවත් ජීවිතය තෙරුවන් සරණයි ධර්මයට එනකොට අපි ශ්‍රේෂ්ඨ දෙයක් අල්ලගෙන තමයි තව දෙයකට එන්නේ. අපි කුසල කුසල් තේරුම් අරගෙන අකුසල දුරු කරලා කුසලයට එනවා. චිත්ත වික්ෂිප්ත බව දුරු කරලා චිත්ත සමාධිය එනවා. දුස්සීල බව දුරු කරලා සිල්වත් බවට එනවා. එතකොට මේ විදිහට අපි යම් ප්‍රතිපදාවකට එන්නේ ඉහළ දෙයක් එක්ක. හැබැයි මේ සියලු දේම තියෙන්නේ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන කාරණාව එක්ක. මොකද හේතුව මුලින්ම අපි ඒ ඒ බාහිර කරුණු එක තියෙන්නේ මට යමක් ඇති කරගෙන මම සුගතියකට යන ප්‍රතිපදාවක් එක්කනේ හම්බලා තියෙන්නේ. බුදුරණවහන්සේ සක්කාදිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව සද්ධානුසාරී කියලා කියන තැනම තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝතාපන්න වීමදී. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව හම්බ වෙන තැනදී මම වැරදි කියන කාරණාව හම්බ වෙනකොට මම ඉහළ තැනකට අරයන්ඩ ඕනේ කියන කාරණාව යාතුලින් අතහැරිලා. එතෙන්ද එන්න තමන් ඉහළ තැනකට අරයන්ඩ ඕන කියන කාරණාව මුලදී හම්බෙලා තියෙනවා. හැබැයි අතෙන්ද එන තැනදී තමන් ඉහළ තැනකට අරයන්ඩ ඕන කියන කාරණාව හම්බෙනවා වෙනුවට මම කියන කාරණාව වැරදි බව ප්‍රතිපදාවක් එක්ක අන්න සද්ධාවට බැස ගැනීමත් එක්ක සෝතාපන්න මගදී හම්බ වෙලා. සෝතාපන්න මගදී හම්බ වෙනකොට අන්න එතනදී ධර්මයේ හම්බ වෙනකොට ඒ අවස්ථාවේ අර ආසිසෝම සූත්‍ර කියනා වගේ මොන හරි ලී කැලට එකතු කරලා අන්න පහුර බැඳ ගන්නවා. බැඳ බැඳගෙන තමයි පහුර වතුරට දාන්නේ. ඊට පස්සේ තමයි නගින්නේ. ඊට පස්සේ තමයි පහුර යන්නේ. අවසානයේ පහුරෙන් ඈතර වෙනවා. එතකොට එයා හදන්න පටන් ගන්න පහුරක් වතුරට දාලා නගින්නෙත් පහුරට යන්නෙත් පහුරක. හැබැයි අර මම කියන කාරණාව තුළ තියෙන වැරැද්දම හම්බ වෙන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් වන සෝතාපන්න මග්ග සද්ධානුසාරී බවත් එක්ක හම් වෙන කාරණාවේදී ඊට කලින් තියෙන සියලු අවස්ථාවල මම රැකගන්න වැඩපිළිවෙලකට යන්නේ මම රැකගන්න වැඩපිළිවෙල ඉක්ම වෙන තැන තමයි ඉස්සරලාම සද්ධානුසාරී මට්ටම තුල මගෙම වැරද්ද හම්බ වෙන විදිහේ ප්‍රතිපදාවක් ප්‍රායෝගිකත්වයෙන් හම්බ වෙලා තියෙනවා. එතනදී ධර්මයේ කියන්නේ පහුරක් බවම හම්බ වෙනවා. මොකද නගින්නේ පහුරකට ඊට මෙහා අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? මම රැක ගැනීම පිණිස විශේෂ වටිනා දෙයකට යන්නයි උත්සාහ කරන්නේ. මම රැක ගන්න. ඉතින් මම කියන කාරණාව ඉක්මන ප්‍රතිපදාව හම්බ වෙනකොට මාව විශේෂත්වයකට අරයි යන්න ඕන කියන කාරණාව අන්න නිස්සබහවලා යනවා. එතකොට අර ධර්මයේ කියන පහුර හදාගන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් <clears throat> සරණයි ස්වාමීන් වහන්සේ. මම මීට ඉස්සර කතා කරපු මේ ආයතන සම්බන්ධ ධම්මානුපස්සනාව කොටසේ අර සංයෝජන ගැන කියනකොට අර ඒක ඩීටේල් කියනකොට ඒක අර තණ්හාව ඇති වෙන තැන් ගැන විස්තර වශයෙන් කියනවනේ يعني ඇස රූපේ විඥානේ ඊළඟට ඒ වේදනාව ඒ ඔක්කොම ටික කියනවනේ ඒ ගැන පොඩ්ඩක් හිතන විස්තර කරලා දෙන්න පුළුවන් නිසා මම හිතා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මෙතන ආයතන පබ්බේදී ඇත්තටම මේ අසරූප විතරයි කියන්නේ. මොකද හේතුව මේ මේ ලෝකයේ ඇත්තටම සංයෝජනයක් ගැන කතා කරනකොට සංයෝජන වීමට බන්ධනයක් වීමට ද්වේතාවක එකතුවීමක් තියෙනවානේ. දැන් ඒ ඒ ක්‍රියාව අපි හරියට දකිනකොට මොකද හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සතිපට්ඨානය කියන්නේ වෙන එකක් අනිත් සූත්‍ර වෙන එකක් නෙමෙයි. සතිපට්ඨානයම තමයි යම් කිසි කෙනෙක් මහා සලායතන සූත්‍ර ප්‍රතිපදාවක් හම්බුණා නම් ඊළඟට යම් කිසි කෙනෙකුට සමාධි භාවනා සූත්‍ර ප්‍රතිපදාවක් හම්බුණා නම් තව සූත්‍රයක ප්‍රතිපදාවක් හම්බුණා නම් ඒ ඔක්කොම මේකටත් මොකද ඒ කායන මාර්ගය සතිපට්ඨානෙ එහෙනම් ඒ විග්‍රහයම තමයි වෙන විග්‍රහයක් නෙමෙයි හැබැයි මෙතන මේ සංයෝජන කතාවත් එක්කනේ කතා කරන්නේ අර වගේ එහෙම කතාවක් එක නෙමෙයි අර සත්‍ය දැකීමම කතා කරනවා. එතකොට නම් ඇස රූපය සත්‍ය දකිනවා. ඒ කියන්නේ චක්කුංච පජානාති. රූපේච පජානාති. දැන් අර මහා සලාද සුටි ගත්තත් එහෙම චක්කුං රූප චක්කුං අතහ චක්කුං ඥානං පස්සං අතහ භූතං. රූපේ ඥානං පස්සං අතහ භූතං. චක්කු විඥානේ ඥානං පස්සං අතහ භූතං. චක්කු සම්පස්ස ඥානං පස්සං අතහ භූතං. චක්කු සම්පස්ස වේදනා ඥානං පස්සං අතහ භූතං. ඔය විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. එතන මුළු විග්‍රහයෙන් පෙනෙනවා. දැන් මෙතන චක්කුම් සහ රූපේ. එතකොට මෙතන මේ විග්‍රහ කරලා පෙන්නපු කාරණා ඔස්සේ දැන් අපට තව ඒ කාරණාවක් එනවානේ. ඔන්න ඇස ගැන හෙව්ව, රූපය ගැන හෙව්ව, සංයෝජන ගැන හෙව්ව, ඊළඟට අහපව තව දෙයක් කරනකොට අපිට අර කලින් හොයපු ටික ඉක්මනලා ඉවරයි. එතකොට අපට මේ මේ ප්‍රතිපදාව හම්බෙන්නේ නැහැ. මොකද කලින් ටික ඉක්මනලානේ. ඒ දැන් ඒකේ සංයෝජන හම්බෙන්නේ නැහැ. ඒකේ සංයෝජන හම්බෙන්නේ ප්‍රායෝගිකව. අපිට මුලින්ම තියෙනවා මේක තේරුම් ගැනීමට කල්පනා කිරීමක්. යෝනිසමනසිකාරය. ප්‍රතිපදාවේදී දැන් ඔන්න ඇසේ සංයෝජනේ හම් ඇස හම්බුණා, රූපේ හම්බුණා, සංයෝජනේ හම්බුණා. ඊළඟට එතාච අනුපන්නස් ඊළඟට සංච වජාන එතාච උපන්න සංයෝජනං පහනාය, උපන් සංයෝජනේ ප්‍රහාණයනෝ පටිච්ච සංයෝජනං සංච වජානාද එතාච මේ ඊළඟට නූපන් සංයෝජන උපදිනවා උපන් සංයෝජන ප්‍රහාණය වෙනවා කියලා අපට ප්‍රතිපදාවකදී හම්බ වෙන එකක්. මේ සංයෝජනේ හට ගැනීම සහ සංයෝජන නැතිවීම කියන මේ සංයෝජනීය කියන කාරණාව හම්බ වීමත් එක්ක. මේක මේ කොහොමද මේ කාරණා සිදුවන්නේ කියනකොට අන්න අපට යෝනිසෝ මනසිකාර උත්පාදයක් වෙනස මේක ඥානං පස්සංගතා භූතං. දැන් මෙතන පජානාතිනේ. පජානාති කරගන්න යොමු වෙන්න වෙනවා. පජානාති කරගන්න යොමු වෙනකොට මේ මේ ප්‍රතිපදාව ඇත්තටම හම්බ වෙලා තියෙන්නේ මේ බුදුන් වහන්සේ කියපු එක විදිහනේ පජානාති වෙලා තියෙන්නේ. වෙන විග්‍රහයකින් නෙමෙයිනේ. චක්කුන් සද්ධාති අධිමුච්ඡති. කියන්නේ සද්ධාවෙන් ඇස අනිත්‍යයි කියලා වැටගත්ත කෙනාට මේ ඊළඟට සද්ධාවත් එක්ක ඇස මොකද්ද කියන කාරණාව වෙන විග්‍රහයකින් තොරව ඇස පජානාති බවටපත් වෙන්නේ. එහෙනම් අන්න ප්‍රතිපදාව හම්බ වෙලා. ප්‍රතිපදාව හම්බ වෙලා ප්‍රායෝගිකව ඒකට යොමු කරගන්නවා. දැන් මූලික කාරණා තුළදී ඔන්න අපට අර මුල ඉඳලම යන්න විග්‍රහය තියෙනවා. දැන් මෙතනදී බුදුරණවහන්සේ කියපු විග්‍රහයක් එක්ක යන්න තියෙන්නේ. එතකොට අර හේතුපත්‍ය සියලු දේ ගන්න වෙනවා. මොකද ඇස වෙනම, රූප වෙනම, චක්කු විඥානෙ වෙනම. දැන් එහෙම කතා කරා අපට ඒ එතනම ගිහලා ඉවරයි. ඇස වෙනම තියෙනවා, රූප වෙනම තියෙනවා, චක්කු විඥාන වෙනම තියෙනවා. එතකොට මේ දේවල් තියෙන දේවල්. මොකද සංයෝජනයක් තියෙන්නේ. මේ සංයෝජනේ හම්බ වෙනවා කියලා විග්‍රහ කරන්නේ. එහෙමනම් මේ සංයෝජන ක්‍රියාකාරීත්වය එක්ක මේ හට ගැනීම හම්බ වෙනවා. අන්න ඒක ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. එහෙම නැතුව අපි තේරුම් ගන්න වෙන්වෙන් වශයෙන් මේ කල්පනා කරනවා ප්‍රත්‍යක්ෂයේ ප්‍රායෝගිකත්වය කියනකොට එකක් දැකලා ඊළඟට යොමු වෙනවා කියන කාරණාවක් නෙමෙයි. හැබැයි සංයෝජනේ දැක්ක නූපන් බව දකිනකොට අන්න ඊට පස්සේ යොමු වෙලා. සංයෝජනේ දැක්කා නූපන් සංයෝජනේ එහෙනම් නූපන් එක උපදිනවා දකිනකොට අන්න ඊළඟට වෙනස් ඊළඟට ආය සංයෝජන උපදින්නේ දැන් කලින් ඇස දැනගෙන රූප දැනගෙන විඥාන දැනගෙන වේදනා දැනගෙන කියලා ඒව වෙන වශයෙන් කතා කරොත් එතන වෙන වෙන සංයෝජන තියෙනවා අපි වෙන වශයෙන් හොයන්නේ කොට යාලක දැක්කට පස්සේ අනිත් එක නමුත් මේ ඔක්කොම සංයෝජනය ඊළඟටයි නූපන් සංයෝජන උපදිනවා කියලා දැනගන්න එතකොට ප්‍රතිපදාව හම්බෙලා තියෙනවා එතකොට අර අරව ඒකාන්තගත ඔය සාස්වත කියන කාරණාවට යොමු වෙලා නැහැ එතන යොමු වෙලා තියෙන්නේ මේ සත්‍ය මේ එකිනෙක ප්‍රත්‍ය කරගෙන ඒ කියන්නේ ඒ ඒ වගේ සංයෝජන වෙන ක්‍රියාවලිය බුදුරණවහන්සේ වෙන පටිසමුප්පාද න්‍යායත් එක්ක අන්නේ කාරණාව දර්ශනයකට යොමු වෙනවා. ඉතින් මේ විග්‍රහය අපි හැම පැත්තෙන් බලන්න ඕනේ. ඒ බුද්ධ වචනේ තියෙන කාරණා එක්ක පමණයි. මොකද අපි දෙන අර්ථකතනය මම පටන් ගනිද්දිම අනිත් දවසෙත් මම දේශ කියලා දුන්නෙත් ඒකයි මේ කිසි දෙයක් මම දන්න විග්‍රහයක් කතා කරන්න යනවා නෙමෙයි මම බලන්නේ බුදුරණවහන්සේ පෙන්නපු දේ අපි කොහොමද සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡා කරනකොට තව කෙනෙකුගේ අර්ථයක් එක්ක නැතුව ඒ බුද්ධ වචනය තුළ තියෙන එක විතරක්ම අපි කොහොමද සාකච්ඡා කරන්නේ. අපි මේ බුද්ධ වචනයට පමණම ශ්‍රද්ධාව පිරුණ බලන්නේ කොහොමද? අපි වෙන විග්‍රහයකට යන්න කිව්වොත් අන්න බුද්ධ වචනේ ඉක්මවලා අපි ගිහිල්ලා. එහෙනම් අපි හැමෝම බලන්න ඕනේ එකතු වෙලා මේ මේ කියපු කරුණා එක බුද්ධ වචනයට සැසඳෙන ඒවා සැසඳෙන විදිහට අපි මේ කියන්නේ කොහොමද? තව කිසිදු අර්ථකථනය කරන්නේ නැතුව ප්‍රතිපදාව එතන ඉස්මතු වෙන්නේ කොහොමද? මොකද බුදුරණන් වහන්සේ දුන්න දේ විතරක් එක්ක යනකොට විතරයි ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. අන්නේ ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහට මේ සියලු විග්‍රහ අපි බලන්නට ඕනේ. ත්වන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ විදිහට මේ බොජ්ජංග ධර්ම ඉස්සෙල්ලා මම මට තියෙන බොජ්ජංග ධර්ම බලන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක මාර්ගයේ විදිහට වැඩනවායි කියලානේ ඔබ වහන්සේ දේශනා කළේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන බලන්න ඕනේ බොජ්ජංග ධර්මයක් පනවගත් එකක් කියලා ඒ විදිහට ස්වාමීන් වහන්සේ බලන්න ඕනේ කරුණාකර පහදා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට තියෙන බොජ්ජංග ධර්මයක් කියලා නෙමෙයි බලන්න තියෙන්නේ. එක හොඳට ආයතරයක් තේරුම් ගන්නද සතිය සම්බොජ්ජංගයක්නේ සතිය බෝධිංගයක් කියන විග්‍රහය ඉස්සලා තේරුම් ගන්නට ඕනේ. මම කියන කාරණා පස්සේ තේරුම් ගන්නට ඕනේ. බෝධිංගයක් කියන්නේ අවබෝධයට උපකාරාංගයක් සතිය. එහෙනම් අවබෝධයට හේතු වෙන විදිහට දැන් අපි ඒක ගත්තොත් එහෙම චත්තාරීසක මේ මේ මහා සලායතනික සූත්‍රයේ ඊළඟට ආනාපානසති සූත්‍රයේ එක බලන්න අරගෙන මේ මේ බෝධි බොජ්ජංග ධර්ම සත්‍ය දැකීමෙන් වැඩෙනවා. එතකොට මේ වැඩිච්ච කාරණාව Tamanට හම්බ වුණා. මාතුල බොජ්ජංග ඇති කරගත්තා නෙමෙයි සත් බෝධිංග කියන්නේ මොකද මාතුල ඇති කරගන්න පුළුවන් ලෝකේ තියෙන දේවල්. නමුත් බොජ්ජංග මාතුල ඇති කරගන්න බෑ. බොජ්ජංග ඇති වෙච්ච තැනදී මට ඇති වෙච්ච බොජ්ජංග කියලා දැනගත්තා. බොජ්ජංගය කියන එක මං ඇති කරගත්තා නෙමෙයි මාර්ගයේ යන තැනදී හම්බෙච්ච බොජ්ජංගය මගේ කියලා හම්බ වුණා. අන්න අස්මිමානියකුත් තියෙනවනේ. ඒතකොට බොජ්ජංගය මගේ මම බොජ්ජංගටි කරගත්ත කියන එකයි බොජ්ජංගය මගේ කරගත්ත කියන එකයි දෙකක්. සත්‍ය දැකීමනේ බොජ්ජංගය කියන්නේ. ඊට පස්සේ ඒකත් වැරදි කියලානේ හම්බෙලා තියෙන්නේ. මම කියන කාරණා පැනීමත් අන්න වැරදි කියලා හම්බ වෙනවා මොකද අසන්තං බවටපත් වෙලා. මොකද බොජ්ජංග වෙන්නේ නැහැ ඊට පස්සේ. මට කියලා තේරුම් ගත තැනදී බොජ්ජංගයක් වෙන්නේ නැහැ. මොකද බොජ්ජංගය කියලා කියන්නේ සත්‍ය දකිනකොට එතන අනාත්මය හම්බෙන්නේ. ඉතින් බොජ්ජංගයේ මාතුල ඇති බව දැනගත්ත තැනදී බොජ්ජංගය ඉක්ම වෙලා. එතනදී පැහැදිලි වුණේ මට මම ඇති කරගත්ත බොජ්ජංගය නෙමෙයි බොජ්ජංගය ඇති වෙච්ච තැනදී එය මාතුල ඇති වෙච්ච බොජ්ජංගයක් දැනගත්තා. ඒ දැනගැනීමත් එක්කම මැනීම ඇති වෙච්ච නිසා අසන්තං කියන කාරණාව හම්බෙලා තියෙනවා. ඊළඟට තමයි නිවීම. එතනින් එහා පෙන්වන්නේ නිවීම. විවේක නිරෝධ වසග්ග පරිණාමී. ඒකයි භාවනා යෙන් ප්‍රහාණය වන ආශ්‍රව හැටියට බොජ්ජංග විග්‍රහ කරලා පෙන්වන්නේ. එහෙනම් ඉස්සරලාම මම මට බොජ්ජංග ඇති කරගන්න බෑ. බොජ්ජංග කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට ඕනේ. බොජ්ජංග වැඩෙනවා කියන්නේ මොකද්ද කියලා හම් වෙන්නට ඕනේ. ඊට පස්සේ සක්කාදිට්ඨිය ප්‍රහාණය වුණාට අස්මානිය ඉදිරි වෙලා නැහැ. මම කියලා ගැනීම වැරදි කියලා හමුවට මම කියලා පනව ගන්න එක දුර වෙලා නැහැ. බොජ්ජංග වැඩෙන තැනදී අන්න මම බොජ්ජංග ම කියන්නේ මාතුල බොජ්ජංගයේ කියන සන්තංව අජත්තං කියන කාරණාවට කිහිල්ල. ඒ ගිය තැනදීම බොජ්ජංගයේ කියන කාරණාව තේරුම් ගත්තනම් ඊට බොජ්ජංග කියන්නේ සතිය බෝධිංගයක් කියන කාරණාව යෙදෙන්නේ නැහැ. අයි යෙදෙන්නේ නැත්තේ. ඒ එතකොට බෝධිංගයේ බඩපත් වෙන්න විග්‍රහය නැතිලා කිහිල්ල. අයි මම ඉඳලා. අන්න අසන්තං වා බොජ්ජංගම් බවට පත් වෙනවා. ඒ බොජ්ජංගය එතකොට ඉක්මවිලා. ඊළඟට තමයි මේ මේ ධම්මානුපස්සන විග්‍රහය කියන තැනදී මොකද අපිටම යම් කිසි කෙනෙක් මේ ඔක්කොම සෝසේක සෝතපන්න කෙනෙක් ඉන්නවා බොජ්ජංගේ දැනගත නැති වුණා. සමහරවිට එයා මේ ධම්මානුපස්සන විග්‍රහය සම්පූර්ණයෙන් වඩන්නේ නැති වුණොත් ඉක්මනින්ම රහත් වෙන්නේ හැබැයි මේ ධම්මානුපස්සන එක්කම යනකොට අන්න විවේකී නිරෝධයේ ඔස්සග්ග පරිණාමය කියලා කෙලින්ම කිවට කරා යමු වෙනවා. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න. මොකද අපි මේ අහනකොට ඒක හරියටම අහන්නට ඕන. පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම අපි වැරදි පැත්තකට යනවා. ඒ නිසා මම ඇති කරගත්ත බොජ්ජංගයන් නෙමෙයි බොජ්ජංගය කියන කාරණාව තමා තුළ ඇති බව වැඩිච්ච බොජ්ජංගයක දැන ගැනීමක් එතන විග්‍රහ කරලා පෙන්වන්නේ තෙරුවන් සරණයි. සායනාස මේ වංශයට පැනවීමක් කියලා විස්තර කරනවා සායන මට අත්තට මතක් වුණේ සායන ඔක අපි අතරම බුදුරණාහන්සේ විග්‍රහ කරන පංච උපාදානස්කන්ධයේ පැනවීමක් පිටියටම බොජ්ජංගයක් කියන එකත් සානේ ඒක ඇතුළට වැටෙනවා සානේ. ඒ කියන්නේ මේ පැනවීමට සානේ අවසරයි. තෙරුවන් සරණයි. මේ ලෝකේ අසංකතය බුදුරණාහන්සේ වෙනවා සංකතයේ ලක්ෂණ තුනක් පෙන්නනවා අසංකතයේ එක ඉක්ම වෙනවා කියනවා. සංකතයේ ලක්ෂණ තුන පෙන්නකොට උපාදව වයෝ ටික සංයතත්තන් කියන කාරණාව පෙන්නනවා. එහෙනම් ඒ ඒ ලක්ෂණ පැනවුන්නේ පංච පාස්කන්ධ කියලා පෙන්නනවා. ඒ ලක්ෂණ පැනවෙන්නේ. පංචේපාස්කන්ධ ඉක්මවීම කියනවා අසංකතය. එහෙනම් මේ ලෝකයේ සියලු සංකත කියන්නේ පංචපාස් පංචපාස්කන්ධ සකස් වීම. හැබැයි පංචපාස්කන්ධ කියනකොට දැන් අපි දැන් අපි මුලින්ම කතා කරන්නේ අපි පැහැදිලි කරන්නේ කන්දානුපස්සනාවේ. මේක මේ අපි පනවගත්ත දෙයක් නැත්නම් මේ මම දාගත්ත දෙයක් නැත්නම් ඒක වෙන ඒකාන්ත කරලා වෙන ලේබල් එකක් නෙමෙයි. පංචපාස්කන්ධ කියන්නේ සකස් වීමක් කියන එක. ඒ සකස් වීම හම්බෙන්නට ඕනේ. එතකොට දැන් පංචීපාස්කන්ධය ගැන නුවණින් ඉමසගෙන යනකොට පංචීපාස්කන්ධ සකස් වීම හම්බුණා. ඉතින් බොජ්ජංග ගැන නුවණින් ඉමසනකොට බොජ්ජංග කියන්නේ පැනවීමක් නේ. පැනවීමක් කියන්නේ සංකතයක් නේ. සංකතය කියන්නේ අසංකතයක් නෙවෙයිනේ. සංකතයක් නම් සංකතී පංචීපාස්කන්ධේ ඉක්මවපු දෙයක් නැත්නම් මේ පටිසමුපාද ඉක්මවපු දෙයක් නෙමෙයිනේ. සංකතය කියන්නේ පටිසමුපාද එක්ක පණ වෙච්ච දෙයක්. සංකතය කියන්නේ පටිසමුපාද එක්ක හටස්සී පංචීපාස්කන්ධය. හැබැයි ඒක දැන් අපි දැන් ලේබල් කරගන්න ගියොත් වැරදියා මේ පංචපංසන්දි මේක මේ මේක ඒ එහෙම එකක් නැහැ. එහෙම එමේ බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ බොජ්ජංගය විතරයි. මොකද බොජ්ජංගයක්නේ අපි දැන් ප්‍රායෝගික අවස්ථාව. දැන් මේ ප්‍රායෝගික ප්‍රතිපදාවනේ. හැබැයි නුවණ නුවණින් අපි දැන් දැන් මෙහි ඉඳලා අපි බලනකොට දන්නවා මේක මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සංකතය. අවිද්‍යාව පාදක කරගෙන ලෝකෙ ගොඩනගිච්ච දෙයක් තමයි සංකත සියලු දේවල්. හැබැයි මේක කළු සහ සුදු කියන කර්ම ඉක්මවන කර්මක්ෂේක් පිණිස පවතින අන්න පහුර. එතකොට එතනින්ම තේරුම් ගන්න පුළුවන් අපට පහුර කියන එක ප්‍රායෝගිකත්වයෙන්. පහුරක් මේ ධර්මය. ඒකාන්තගත දෙයක්. කියන්නේ අපි නැවක් නෙමෙයි. පහුරක්. එතකොට අන්නේ බව ඒ ධර්මයෙන් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ පංච උපාස්කන්ධයේ ඉක්මවුවා නෙමෙයි. හීන හෝ ප්‍රනීත හෝ සියුම් හෝ ගොරෝසු හෝ සියලුම පංචපාස්කන්ධයන් නේතම්මම නේසු හමස්මි නමේසු අත්තාති කියලා දකිනකොට නිවෙනවා. අන්න දේශනා අනත්ත ලක්ෂණ ආදී සූත්‍ර දේශනා ඔක්කොම බලන්න ඒ විග්‍රහය. එහෙනම් හීන ප්‍රණීත මොකද පංචපාස්කන්ධය කියනකොට මේ අපි දන්නවනේ ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ මේ මේ අතීත අනාගත වර්තමාන මේ විග්‍රහ ගොඩක් තියෙනවානේ. ඉතින් මේ සියලු දේ පංචපාස්කන්ධය. තන්නේ සම්මම නේසු හමස්මි නමේසු අත්තාති. අන්න ඒ සකස් වීමක් බව දකිනකොට එහි මම නොවේ, මගේ නොවේ, මට ආйти නොවේ කියලා දැක්මකට යමු වෙනවා. පංච ප්‍රාස්කන්ධයෙන් තොර මේ ලෝකයක් පැනවීමක් කතා කරන්නේ දර්වසරණයි. සම්දාස්ත දර්වසරණයි මේ ප්‍රශ්නයක් මට ලැබුණා සාමාන්‍යයෙන් මේ දැන් අද වාන්සේ හම්බුස්සම අපිට දේශනා කරන්නේ සම්දාස්ත දැන් දහම් පදයක්. ඒක දහම් පදයක යහොත් ඒ දහම් පදය දීප අසුතා දතා වචසා පරිත්‍යා ඒ විදිහට මනසානුස්සතික දිට්ඨිය සුපරිදා එහෙම සාමනාසේ එහෙම බලනකොට මට එකක් මතක් වුණා සාමනාසාර දහම් පදයක් ඇරෙට මේ අර බාල පඬිතු සූත්‍රයේ සාමනාසාර ඉති ආයන්චේත කායේ බයිද්දාචි නාම රූපං ඉත්තේසං ග්‍රන්ථ ග්‍රන්ථ පරිත්‍ති සම්මුඛ සත්‍යෝ කියන සාමනාසේ පොඩ්ඩක් තව පොඩ්ඩක් හැදිනොත් මට ඒක හිතනකොට ඒක තව ටිකක් මේ කොහොමද මේ දැන් ගලපගත්තේ මෙතන සම්මාස. අවුනේ. දරුවන් සරණයි. එක දහම් පදයක් කෙරෙහියි සුතේ ඇති කරගෙන කෙනෙකුට මඟපල් ලබන්න පුළුවන්. එතකොට අපි ඒකින් ගත යුතු දෙයක් නෙවෙයි අපට එකකින් ඉතලක් ඔකට යන්න පුළුවන් කියන එක. අපට ඒ කාරණාවට මොකද ප්‍රඥාව දැන් අපි ගත්තොත් බාහිදාරුචීරිය. අපි ගත්තොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. එතකොට අන්න එකෙන් විතරක් අරගෙන එක දහම් පදයෙන් අරගෙන ඉදිරියට ගියා. අපිට මේ කරුණ තේරුම් ගන්න තව බුද්ධ වචන ගොඩාක් ඇසුරු කරගන්න වෙනවා. අන්න ඒකත් අපි හොඳට තේරුම් ගන්න වෙනවා. මොකද මේවා එකින් එකට දැන් අපි ගත්තොත් එහෙම එකක් එක දහම් පදයක් ඊළඟ තව දහම් පදයක් දාරුකීරට කියප එක සාරිපුත් සන්නාසට කියප එක ඊළඟට මේ මේ චූලපන්තකට එතකොට මේ එක එක අයට කියපුව දහස් ප්‍රතිපදා නෙමෙයි අර කිංසුකෝපම සූත්‍රය කැල ගහපමාව වගේ මේ එකම දේ එක එක පරයයන් මේ සක්කාදිට්ඨිය දුරු වීමට එයාගේ නුවණත් එක්ක එයාට වැඩෙන තිතුන් එකක් මුළුමහත් සමස්ත ධර්මයේම තියෙන්නේ එකම ඉලක්කයකට එහෙනම් මේ සමස්ත ධර්මයේම අපට ඒ ඉලක්කය කරා යොමු කරගන්න ඒ ධර්ම ගෞරව කර ගැනීම සඳහා අපේ දැන් අපි ඇත්තරම ඒක ඒ දහම්පදේ ගන්න අපි ආධ්‍යාත්මයේ නුවණ වර්ධනය කරගන්න ප්‍රතිපදාවක් හම්බෙන්නේ. එහෙනම් ප්‍රතිපදාව හම්බෙන්න අපි ඒක ගන්න වෙනවා. ඒ නිසා අපට බුද්ධ වචනය තුළ තියෙන ඒ කාරණා වටහා ගන්න අනිවාර්යයෙන්ම ඒ බාලපඬි සූත්‍රය තියෙන විග්‍රහය, පටිසමුප්පාද තුළ තියෙන විග්‍රහ අපි ඒකට අනුව කල්පනා කරන්න වෙනවා. මොකද ඒවා වෙන එකක් නෙමෙයි යහපව. අපට අර එකකින් විතරක් අපේ නුවණ වර්ධනය කරගන්න අමාරුයි. අපේ ප්‍රතිපදාව ඉස්මතු කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අපට සුත්තගය ව්‍යාකරණ උදානිති උත්තර ධම්මපද කියන මේ නවාංග සාස්ත්‍ර ශාසනය තුල විග්‍රහය අපට ගන්න වෙන්නේ. අපට තේරුම් ගන්න යොමු වෙන්න වෙන්නේ. අපිට අපිට කිප්පබින්ඥා හැකියාව නැහැ. අපට මේ මේ මේ සාරිපුත් ස්වාමීන් වහන්සේලාගේ හැකියාව නැහැ. අපි අර හැම එකක්ම ගන්න වෙනවා. එතකොට එහෙනම් අපි දැන් බාරපණ්ඩිත සූත්‍ර කාරණාව ගත්තාම මේ පටිච්චසමුප්පාද න්‍යායයේ විග්‍රහය අවිද්‍යාවෙන් යුක්ත බාලයටත් පඬිතයට. ඒතර අවිද්‍යාවෙන් යුක්ත බාලයටත් පඬිතයට. මේ ලෝකයේ පැවැත්ම දැන් අපි නන බුදුරණවහන්සේගේ ධර්මයේ ඊතර වීමක් නිසා පැවැත්ම විග්‍රහ කිරීමක් නෙමෙයි. පැවැත්ම බෙදා ගැනීමක් නෙමෙයි ඊතර වෙන්න විග්‍රහයක් දුනා. ලෝකෝත්තර මග. ලෝක විභේජනය නෙමෙයි ලෝකෝත්තර. ඒක ලෝකෙන් ඊතර වෙන්නේ අපිටුල ප්‍රතිපදාව හැම්බෙලා. එතකොට එහෙනම් ඉති අයන්ත කාය බහිද්ධාත නාම රූප. ඔන්න ඔය විග්‍රහය තේරුම් ගන්න. දැන් ඔක ඇත්තටම මට මේ අවස්ථාවේ දැන් ওই පටිසමුපාද විග්‍රහය තේරුණා නම් වැටහුණා නම් ගැලපුණා නම් අපි විශේෂත්වයක් කරා නොගිහින් මට ගැලපුණා කියන්නේ මම වෙන විග්‍රහයක් එක්ක තමයි මේ දැන් ගලපගත්තේ. මම වෙන විග්‍රහයක් එක්ක මේක ගලපගත්තා නම් මගේ ආධ්‍යාත්මයේ සක්කාදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවකට යමු නොවි ඒ තේරුම් ගත ධර්මයේ බුද්ධ වචනේ වෙන්න බෑ අපි අලුත් වෙන වෙන කෙනෙකුගේ අර්ථයකට ගිහිල්ලා බැලුවොත්. අපිට එතකොට යෝනිසමනසිකාරය උත්පාදයක් වෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ අර්ථයකට යොමු යොමු වෙලා අපට ඒක ගැළපුණා නම් අපට ඒක ලැබුණා නම් අපි දිනුවක් නොවි අපි ඒ කාරණාව තුලම පිළිඅරන් ඉවරයි බුදුරණවහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාත නැහැ කියලා. බුදුරණවහන්සේගේ ධර්මයේ චිර තේරෙන්නේ නැහැ ගලපලා විග්‍රහ කරන්න බෑ කියලා පිළිඅරන් ඉවරයි. එහෙනම් අපි බලන්නට ඕනේ මේකට මේකේ යෝනිසෝ මනසිකාරී උපාදේ කොහොමද වෙන්නේ කියලා. අපිට ගැළපීම නෙමෙයි. අන්න එහෙනම් දැන් වසන්ත මහත්තයා අහ ප්‍රශ්නේ තියෙනවා වසන්ත මහත්තයාට අවශ්‍යතාවය තියෙනවා මොකද්ද හිතන්න ඕන කාරණාව. ඒ කියන්නේ දැන් දැන් ඒ ධර්මයේ ඇහිච්ච දේ තුලම ධර්මයේ ධර්මයේ තුලින් සිදුවෙච්ච කෘත්‍ය වෙලා. ධර්මයේ ඇසීමේ සිදුවෙච්ච කෘත්‍ය මොකද්ද? දැන් ගැළපෙන්නේ යෝනිසමනසිකාරය කරනවා. එහෙනම් බුදුරණවහන්සේ දුන්න වැඩේ හරි. බුදුරණවහන්සේ දෙන්නපු ධර්මයේ සාර්ථකයි. එයි. අන්න අපි තුල තමක් දිනු කරගන්න යමක් හම්බෙලා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේ ධර්මයේ අනික් කරුණු ධර්මයේම කරුණු බුද්ධ වචනයේම කරුණු පාදක කරගෙන අන්න කල්පනා කරන්න ඕනේ. ඒ කාරණාව හැබැයි අපට තේරෙන්නේ නැහැ. තේරෙන දැක්මකට යමු වෙනකොට සෝතාපන්න වෙලා. සෝතාපන්න නොවි දැක්මකට යමු වුණොත් අන්න ප්‍රශ්නයක්. හැබැයි මේ නිරවුච්ච විග්‍රහය වෙන විදියකින් දෙන්න බෑ. මොකද වෙන විදියකින් දෙන්න හැකියාවක් නෑනේ. බුදුරණවහන්සේ දුන්නේ දිය හැකි උපරිම හැකියාවනේ. වෙන විග්‍රහයක් දෙන්න බෑ. අන්න යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව හම්බෙලා. හම්බෙනකොට සද්ධාවෙන් බැසගෙන සක්කාය දිට්ඨිය දුරින් ප්‍රතිපදාව තමා තුළ හම්බෙනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් එක්ක සත්‍ය දර්ශනය හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොවි එක හම්බුනොත් බුදුරන් වහන්සේගේ ශ්‍රද්ධාව තවත් එන්න බැරුවයි ඒක නිරවුල් වෙන්නේ. ඒ ශ්‍රද්ධාවට එන්න නැතුව ඒක තේරුම් ගන්න වෙන කවුරුත් කීප දේවල් ඔස්සේ අන්න එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ විග්‍රහය පටිච්චසමුප්පාද යනිත් විග්‍රහත් එක්ක කල්පනා කරන්නේ ගලපන්න නෙමෙයි. විශේෂ දරුම් ගන්න නෙමෙයි. නිරවුල් කරගන්න නෙමෙයි. ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් හම්බෙන්න. අන්න ආධ්‍යාත්මික ප්‍රතිපදාව හම්බෙන්න මග හම්බෙනවා. එහෙනම් ඒ කරුණ තවදුරටත් පටිච්චසමුප්පාදයේ බුදුරණවහන්සේ වෙන විග්‍රහයක යෝනිසමනසිකාරය කරන්න යොමු වෙන්න ඔය විග්‍රහය අපි ගොඩක් කතා කරලා තියෙනවා. මොකද්ද මේ විග්‍රහ කරන්නේ? ඕක කොහොමද අනිත් දේවල් වලට සැසඳෙන්නේ? අනිත් බුද්ධ වචනය තුළ ගැලපෙන්නේ? එහෙනම් මේක කොහොමද කියලා අපි ඒක ආධ්‍යාත්මය තුළින් යෝනිසමනසිකාරට යොමු කරගන්නවා. අපේ නිරවුල් වීමක් මට ගැළපීමක් කියන කාරණාව නෙමෙයි. ඉතින් ඒ ප්‍රතිපදාව හම්බ වීමම තමයි අපි සතුටට නැත්නම් අපිට මේ මේ ධර්මය හම්බුණා කියන්නේ. කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයට මගක් ඉස්මතු වෙනවා කියන්නේ ඒක. විෂය ගලපලා තේරුම් ගන්න හරිය දැන් මට තේරුණා කියන කාරණානේ. මොකද මට තේරුණා මට ගැලපුණා කියලා ගත්තට පස්සේ ඉතින් අපි අවිද්‍යාවත් එක්ක නෙමෙයි කරගෙන යන්නේ. එහෙම නෙමෙයි. අන්න යෝනිසු මනසිකාරය. ඔක සද්ධර්ම ශ්‍රවණයේදී ඒක තේරෙන්න නෙමෙයි අවශ්‍ය. අපට අපි කැමති සද්ධර්ම ශ්‍රවණය තේරෙනවට කොහොම හරි විග්‍රහයකින්. තේරීම නෙමෙයි. වැටහීම නෙමෙයි. සද්ධර්ම ශ්‍රවණයේදී යෝනිසෝ මනසිකාරය එන්නට ඕන නැත්තේ. අන්න ඒක හම්බුණා නම් අන්න දැන් ධම්මානුදම් පටිපදාවට යමු වෙනවා. එතකන් යමු වෙන්නේ කොච්චරක තේරුණත් යමු වෙන්නේ මොකද තේරෙන්නේ බුද්ධ වචනේ එක නෙවෙයි. යෝනිසෝ මනසිකාරයේ උත්පාදයේ මග හම්බුනේ නැත්තම් ඒක වැටහුණා කියලා එයාට සෝතාපන්න මග හම්බෙන්නේ නැහැ. සක්කායදිට්ඨි ප්‍රහාණි මග හම්බෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර උත්පාදයේ මග යෝනිසෝ මනසිකාරයේ විතරක් හම්බුණා නම් අන්න සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන මඟ හම්බ වෙනවා. අපි අද ගොඩාක් කැමැත්ත තියෙන අරක තේරුම් ගන්න රැව් කරගන්න. අපි කැමති නැහැ මේ යෝනිසෝමනසිකාරය කරන්න ඕන කියන එක. විචක්ෂණය කරන්න ඕන. ඒ විචක්ෂණය පිණිසයි මේ සියලු සාකච්ඡා. සියලු ධර්ම ඉගෙන ගැනීම. යෝනිසෝ මනසිකාරයේ පිණිසමයි. මොකද බාහිරින් බාහිරින් ලැබෙන්න තියෙන දේවල් කල්යාණ මිත්‍රයගෙන් එකම එක දෙයයි. සද්ධර්ම ශ්‍රවණය. වෙන කිසි දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මය තුළ වැඩෙන්න තියෙන දේ. ඒක තේරුම් ගැනීම නෙවෙයි. ආධ්‍යාත්මය තුළ හම්බෙන්න තියෙන දේ එකම එකදී යෝනිසෝ මනසිකාරයයි. තේරුම් ගැනීම නෙමෙයි. ගැළපීම නෙමෙයි. වැටහීම නෙමෙයි. යෝනිසෝ මනසිකාරය. එහෙනම් බාහිර දේ හරියට හම්බුණා නම් ආධ්‍යාත්ම දේ හරියට හම්බුණා නම් ප්‍රතිපදාවට යොමු වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාව නෑ. තෙරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අර ගිය සැරේ දේශනාවේ අහනකොට දැනට තිබුණා මේ දැන් අර ආර්ය ඥාය ඒක මේ දකින්න ප්‍රඥාවෙන් ඒක මාර්ගයේදී ඒකට අර මෙතන කතා කරනකොට ආයතින් අනුපාදෝ හෝති කියලා කියන්නේ ඒක ඒක ඉක්මවීම කියලා. ඒ කියන්නේ එතන අර කෘතඥානයේ කියන ඒ අවස්ථාව වගේ කියන්නේ ඒක අසංකත කියන අවස්ථාව වගේ දෙතන එහෙම ගන්න ඕනි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි. තේරුම් සරණයි. නැවත උපදින්නේ නැහැ කියනකොට ආයතින් අනුපාදය කියලා කියන විග්‍රහ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ දැන් අපි විශේෂයෙන් ගත්තොත් මේ මේ මේ සංයෝජන පිළිබඳ විග්‍රහයේදී ආයතින් අනුපාදෝ කියනකොට සියලු දේවල් නැවත සකස් වෙන දේවල්නේ. දැන් ආයෙ හට ගන්නවා. ආයෙකින් අනුපාද කියනකොට ආයෙ හට ගන්නෑ. එහෙනම් මේ මොකද දැන් අපිට තව එකක් තියෙනවා දැන් ඔන්න අපි කායන පස්සනාව කරලා ඊළඟට වන් මමම ඊළඟ අනුපස්සනාව ඊළඟ කරන්න ඕනේ. ඊළඟ අනුපස්සනාව නැත්නම් නීවරණ අනුපස්සනාව කරලා ඊළඟ අනුපස්සනාව කරන්න ඕනේ. දැන් ඇත්තටම දැන් කායන පස්සනාව කොටසදී ඔහොම කතා කරන්නේ නෑ. වේදන පස්සනාව කොට කතා කරන්නේත් නෑ. චිත්තන පස්සනාව කොට කතා කරන්නේත් නෑ. හැබැයි ධම්මාන පස්සනාව කොට කතා කරනවා. ඇයි ධම්මානුපස්සන කොටස හදාගන්නේ? අවසානයේ ධම්මානුපස්සන කොටස කියනකොට ආ දැන් බොජ්ජංග දැන් ඔන්න නීවරණ වැඩුවා, ඔන්න කන්ද වැඩුවා, ඔන්න ආයතන වැඩුවා, ඔන්න බොජ්ජංග. එහෙම එකක් නෑ. ධම්මානුපස්සනයි අවසාන දක්වාම ධම්මානුපස්සන. මේ ධර්මානුපස්සනයි පුණ්‍යච පරම්පික වෙන්නේ. තව එකක් කියනවා කියලා පැහැදිලි කරන්න. පුණ්‍යච පරම්පික වෙයි. දැන් අපි කායනුපස්සනාවේ ගත්තා තියෙම ආනාපාන. දැන් ආනාපානහතිය වඩන කෙනා ඔක්කොම වඩන්න ඕනේ නෑනේ. ඒක හරියට වැඩෙනවා නම් ඔක්කොමද වඩන්න අවශ්‍ය නැහැ. මොකද <laughs> ඒක එයාගේ ඒ අනුපස්සනෙන් ඔක්කොම ටික වැඩෙනවා. ඒ ස්කය අනුපස්සන කොටස. එතකොට ඉන්න ධම්මානුපස්සන කොටස කතා කරාම ධම්මානුපස්සන විග්‍රහ කරන්නේ පුණජ පරණ නැවත එකක් කියෙමි. අරක කරලා මේක කරන්න කියන එක නෙමෙයි. තව අනුපස්සනාවක් කරනවා. තව අනුපස්සනාවක් කරනවා. තව අනුපස්සනාවක් කියනවා. එහෙනම් ඒ අනුපස්සනයි අවසන් වෙනවා. එයාගේ තියෙන කෙලෙස් මට්ටම අනුව තමයි මේ අවසාන විග්‍රහ කරන අනාගාමී අරහත් කියලා. මේ මේ දෙකෙන් එකක් වෙන්නේ කියලා. එයාගේ තියෙන ධම්ම රාගයත් එක්ක. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිපදාවකින් මොකද අපට ඉතින් බුදුන් වහන්සේ කියන්නේ ප්‍රතිපදාවනේ දැන් අපට මේ හැම එකක් එක්කම අපි යොමු කරගන්න නම් මොකද අපි මේ ධර්මයට කොච්චර ඈතක් එක්කද අපි යන්නේ අර බුදුන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝ වගේ නෙමෙයි ඒ නිසා අපි මේවා ක්‍රමානුකූලව අපි මේක බලාගෙන යන්න ඕනේ දැන් බලනකොට බලන්න ඕනේ මේ ප්‍රතිපදා එකින් එක වෙන්වෙන් වශයෙන් කරපු විග්‍රහ එකකින්ම අවසන් වෙන්නේ මොකද ධම්මෝපස්සනෙන් පස්සේ ආයෙ මොකුත් නෙන්නේ ධම්මානුපස්සනා විද්‍යා විමුක්ති. ආනාපාන සූත්‍රයෙන් බලන්න ධම්මානුපස්සනාවෙන් පස්සේ විද්‍යා විමුක්ති. අවබෝධ විද්‍යාවයි නිදහස් වීමයි. ඒකට ක්‍රම කිහිපයක් තමයි එකක් නීවරණ පබ්බේ, අනෙක් ඛණ්ඩ පබ්බේ, ආයතන පබ්බේ, බොජ්ජංග පබ්බේ, සච්ච පබ්බේ. ක්‍රම කිහිපයක්. ඔක්කොම අවසානයේ නිවීම. ඉතින් මේ පෙන්වලා දෙන්නේ එතනින් එහා ආය කරන්න දෙයක් විග්‍රහයක් නැහැ. අනුපස්සන ධම්මානුපස් මේ සතිපට්ඨානේ පුරුදු කිරීම කියනකොට සතිපට්ඨාන විග්‍රහය කියන කතා කරන තැනදී සතිපට්ඨාන විග්‍රහයේ ධම්මානුපස්සනාව තමයි අවසානයේ තියෙන්නේ. තෙරුවන් සරණයි. චරවස්තන ස්වාමීන් දැන් ඔතන දැන් ඒ කායන මාර්ගේ සතිපට්ඨානයි කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ දැන් ඒ වුණාද බුදුහාමුදුරුවම කියනවනේ දැන් ධර්මයේ දැක්කා වෙන්නේ පරිසම්පාද දැක්කොත් බුදුහාමුදුරුවෝ දැක්කා වෙන්නේ පරිසම්පාද දැක්කෝ ඇත්තටම දැන් මේ මේ ඇත්තටම මේ සතිපට්ඨානය පෙන්වන්නේ දැන් විවිධ භාවනාත්මක විදිහට තිබ්බට මේ දැන් ඒ පරිසම්පාද දැක්කා දැන් සත්‍යන ගොඩ සූත්‍රය එහෙම ලස්සනට කියනනේ මේ ලෝක සමුදය පරිසම්පාද දකින්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. දැන් මෙහෙම දකින්න කෙනාට මේ ලෝකේ ඇතයි කියලා හම්බෙන විවිධ වර්ගයේ අරමුණු විතර බල වෙනස් විතරයි මෙතන එහෙම පෙන්නන්නේ. ඒක කරන්න තියෙන්නේ පරිසම් ඒ හැම එකම පරිසම්පාද දැකීම නිසා එතන ඒ ගන්න අරමුණුපස්සන වේදනා උපස්සන කියලා එහෙම වර්ග කරාට නමුත් දකින්නේ එකම පරිසම්පාදයේ. එතකොට දැන් ඒ එහෙම වඩන කෙනාට දැන් මම කායානුපස්සනාව වඩනවා කියලා එහෙම එහෙම ඕභයම් වේදනානුපස්සනාව වඩනවා කියලා එහෙම එහෙම පණවම් වඩන්න දෙයක් එහෙම අවස්ථාවක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒතකොට හරියට පරිසම්පාදයේ ගැනම හොයනවා නම් මේ ලෝකේ දැන් ඔන්න වෙලාවට අහු වෙන්න පුළුවන් කායවල ඇති කියලා. එතකොට ඒක සමුදයක් එක්ක හොයන්නේ කායනුපස්සනාව වැඩිනවා. ඊළඟට එහෙම වඩන කෙනෙකුට සමහරට ඉඳ දිනු වෙද්දී වේදනා ප්‍රීතිය අහු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔහොම වඩන් යද්දී තවත් කෙනෙකුට මේ දැන් උන්න දැන් Tamanට බොජ්ජංග තියෙනවා කියලා අහුවෙන්න පුළුවන්. ඔය ඒ ඒ විදිහට වැඩි වෙන ප්‍රතිපදාවක් නෙමෙයි තොන්නස මෙතන. ඒ අරමුණ වෙනස් වුණාට ගන්න විදර්ශනාවට එන එකම පරිසම්පයි දැකීමක් විතරයි නේද? අජ්ජද්ද බයිද තරිස්පාශයත් එක්ක හම්බෙනවා. ඔක්කොම ඒ ඒ විදිහට නෙමෙයි ස්වාමීන් වහන්සේ වෙන්නේ. තේරුණා ජර්වන්සන් ඇත්තටම හරි හොඳයි විග්‍රහ කරපු ටික මොකද හේතුව දැන් අපි මුලින්ම පටන් ගත්තේ වැරද්ද තියෙනවනේ. කායන පස්සනාව කියනකොට කය වේදනාව චිත ධර්මයන් කියලා බලන්න යන්නේ. නමුත් ඒක බුදුරජාණන් විග්‍රහ කරන්නේ මොකද්ද? කයෙහි කය අනුව බලන්න. වේදනාව වේදනාව අනුව බලන්න. සිතේ සිත අනුව බලන්න. ධර්මයන්ගේ ධර්මයන් අනුව බලන්න. කොතන කොයි බුදුරජාණන් කය බලන්න කියලා නැහැ. වේදනාව බලන්න කියලා නැහැ. සිත බලන්න කියලා නැහැ. ධර්මයෙන් බලන්න කියලා නැහැ. අනුව බලන්න. ඔය විග්‍රහයම තියෙන පටිච්චසමුප්පාදේ. හම්බෙච්ච කාරණාව අනුව බලාගෙන යන්න දුක බුදුරණවහන්සේ බෝධිසත්ව කාලේ හිව්වා මේ ජරා මරණ දුක මේ දුකට කිං ජාතකෝ කිං පබවෝ ඒක අල්ලගෙන ඒක අනුව හොයාගෙන ගියා පටිසමුපාදේ එතකොට මේ විග්‍රහ ඔක්කොගෙන් ප්‍රභවය හොයාගෙන යන්නේ හේතුඵල ධර්ම හොයාගෙන යන්නේ එතකොට මේ ධර්මයේ දැක කියන පරිසම්පාද දැක්ම. හැබැයි අර අර මුලින් කිව්ව එක එහෙම කියන්න හොඳ නෑ. ඒකට මම කියන්නේ සතිපට්ඨාන එකයින මාර කිව්වත් මෙහෙම කිව්ව කියලා කාරණාව කියන්න එපා. මොකද විග්‍රහය ලස්සනයි. නමුත් අර වචනේ දාන්න එපා. මොකද හේතුව ඒකයින මාගේ සතිපට්ඨානේ දකින්නේ පරිසම්පාදේ. ඒකයින මාර්ගයේ අන්තර්ගතය තුළ පරිසම්පාදේ තියෙනවා. බුදුරණවහන්සේ කිව්වත් නෙවෙයිනේ කිව්වා. එන එක ඇත්ත. හැබැයි ඒ තුල තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒකායන මාර්ගයේ කය බැලීම නෙවෙයි. ඒ කයන මාර්ගය, කයෙහි කයානුව බැලීම. වේදනාව වේදනානුව බැලීම. සිතේ සිතානුව බැලීම. ධර්මයෙන් ධර්මයනුව බැලීම. මොකද්ද? පටිසම්පාදේ. ඒක අනු හොයාගෙන යනවා. පටිසම්පාදේ හොයන්න යන්නේ ප්‍රත්‍යක්ෂ දුකක් එක්කනේ. බෝධිසත්ව හොයාගෙන ගිය ජරා මරණ එක්ක. කිං යාදෝ කිං පබෝ කිස්මින් සතේ හෝති. ප්‍රභවය හොයාගෙන ගියේ. ඒක අනු හොයාගෙන යන්න තියෙන්නේ. විග්‍රහ කරන හතිපට්ඨාන විතර පටිසම්පාදේ. වෙන මොකද්ද විග්‍රහ කරන්නේ? කයෙහි කය අනුව. වේදනාව වේදනාවනු සිතේ සිතානු ධර්මයන් ධර්මයන් අනු. ඉතින් අන්නේ විග්‍රහය තමයි බුද්ධ වචනය තුළ ඒ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි අපේ ජීවිතය තුළින් අපි අත්දකින මාර්ගයක් බවට පත් කරගන්නට ඕනේ. ඒක අපේ ප්‍රත්‍යක්ෂයේ තමයි මේ කාරණාව හතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන අනුව වාසය කිරීම කියන දේ තුළ සම්පූර්ණයෙන් පටිසමුපාද විග්‍රහය අන්තර්ගතී වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් මේ විග්‍රහය ඒ විදිහටම තමයි තේරුම් ගන්න තියෙන්නේ. අර කාරණාව නැවත කියන්න එපා. එහෙම කියලා තිබ්බත් කියන කාරණාව මොකද අපි ඒකෙදි බුදුරන් වහන්සේ කිව්ව කාරණාවක්නේ. ඒක අපි බලන්නට ඕනේ අර කාරණා කොහොමද ගැලපෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඒ විග්‍රහය තමයි සම්පූර්ණ බුද්ධ වචනේ තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තමයි නෑ මම එතන දැන් ඒක ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක ඒ විදිහම තමයි නෑ මම එහෙම නෙමෙයි අදහස් කරේ. දැන් අපේ අපි හඳුනා වුණාට අර වඩන ගොඩක් අය කියන දැන් මේ සතිපත්තන විතරක් වැඩි ඇති ඒ හින්දා අරවා වැඩන්නේ කියලා අර පරිසම්පාදකෙම පැත්තකට විසික් කරලා තියෙන ඒක ඉගෙන ගන්න ඕනේ. ඒතකොට අපි සතිපත්තන කියලා ඒතකොට බුදුහාමුදුර වඩපේක වඩන්න බෑනේ කවදා අර අපි ඒතර පය කියලා වඩන්නේ අර මමයි මට එළියෙන් කියන කියන එක ගැන සිහිය පැවැත්වීමක් අර වෙන කිසිම දෙයකට යන්නේ නැතුව. ඒ බුදුහාමුදුරුවෝ කියපේකේ මේ මොකක්වත් දෝෂයක්ම කියලා නෙමෙයි මේ. ඒ අර අපි කරන ප්‍රතිපදාව අපි ඒක විතරක් ඉගෙන ගත්තාම අපිට ඒක හරියට කරන්න විදිහක් නැහැ කියන එකයි මම අදහස් කරේ සේවක කරන්නේ. තේරුවන් සරණයි. ඒක හදිපත්තානේ නෙමෙයි. ඒ දැන් අපි හදිපත්තානේ කියලා නම් කරාට අද ලෝකේ විවිධ අය මේකයි මේකයි කියලා හදිපත්තානේ කියන්නේ ඒක නෙමෙයි. හදිපත්තානේ කියන්නේ බුදුරණවහන්සේ ඒ විග්‍රහ කරපු ටික. අද හදිපත්තානේ කියලා නම් කරන්නේ ඒ අපට තේරෙච්ච එකනේ. ඒක බුදුරණවහන්සේ කිව්ව එකක් නෙමෙයි. ඒක ඇත්ත. නමුත් සතිපට්ඨානයේ අර පටිසම්පාදයේ ඒ විග්‍රහය දර්ශනීය ඒක තමයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ලෝකයේ අර කෙනෙකා වඩන ප්‍රතිපදාව බුදුරණවහන්සේ පෙන්නපු හතිපට්ඨාන විග්‍රහය නෙමෙයි. ඉතින් අපි අන්න ඒක ලස්සනට පැහැදිලි කරලා බුද්ධ වචනෙකම යමු වෙන්නට ඕනේ. ඒක බුද්ධ වචනේ වෙයි කියලා අපි පෙන්වලා දෙන්නට ඕනේ. ත්වන් සරණයි. හොඳයි තේරුවන් සරණයි එහෙමනම් එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නීලාව රාත්‍රී 9 ප්‍රෝග්‍රෑම් විනාඩි 55යි එහෙමනම් අද දවසේදීත් හැමදාම මෙන්න මම ගෞරවද දවසේදී මෙන්න අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපද ලබුයනම දැසිසයන් වහන්සේ අද දවසේදීත් අපිට උතුම් දේශනාව සතිපට්ඨාන සූත්‍ර දේශනාව අපෝ පැහැදිලි කර දුන්නා එහෙනම් මම ඊටම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන් දවස් වතාවක් নমස්කාර කරමින් ඔබ වහන්සේ පෙමෙන්න සයන්වාස අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ පෙන්වපු ඒ පුතුම් බුද්ධ වචනයක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ රැස් කරගත්ත සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් විත්වා. ඒ වගේම රැස් කරගත්ත සීල පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ සිරිමලගේ ඇත්තන් අනුමෝදන් විත්වා. විශේෂයෙන් අපවත් ඉවදලා අතිපූජ්‍ය කටගුරුන ඥානানন্দ ස්වාමීන් වහන්සේට තරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත සීල පුණ්‍ය ධර්මෙන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට නිවි සැනසෙන්න හේතු වාසනා වේවා. ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සවන්ත සිට සජීවී සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාට එවැගේම මම මේ සඳහා යොමු කර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට අප නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා හිටපු නායක හමුදාපති අද්මිරාල් සිරිමන් රණසිංහ මහත්මයා එවැගේම වර්තමාන නායක හමුදාපතිතුමා මේ ධර්ම ප්‍රචාරය කරන්නා වූ සියලු දෙනායි සඳහා උපකාර කරන සෑම සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රස කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතු කරගෙන බුදුරන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ධර්මයේ ධම්මානුභාවයෙන් සංගරත්නයේ සංඝානුභාවයේ අපි කරන මේ සියලු ධර්ම ප්‍රචාර කටයුතු මේ සියලු ඒ වගේ අනුභව බලයෙන් ශ්‍රී ලංකාදීපයේ සතුට සාමයේ උදා වීමට ධර්මයේ හැසිරෙන අයට සියලු පහසුව සැලසෙන්නටත් ධර්මයෙන් මිස්මතු වෙනටත් මේ සියල්ලම හේතු වාසනා වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.